ගෞරවනීය අපේ ආන්දරන් වහන්සේ කල්යාණ මිත්‍රවරුනි එක්තරා දුරකට භාවනාවේදී නිහඬව සිටීමක් සිදු වෙන්නේ නිහඬ විමසීමක් නිහඬ සාගැදීමක් නිහඬ දැකීමක් සහ නිහඬ අවබෝධයක් ඒ සියල්ලම භාවනාව තුළ සිදුවෙන්නේ නිහඬව කිසිදු ഘോഷාවකින් තොරව හුස්ම ඇතුල් වීම සහ පිටවීම කිසියම් දුරකට නිහඬව වෙන්නේ නම් එහි හඬක් තිබෙනවා හුස්ම ගන්න හඬ හුස්ම පිට කරන හඬ ඕනෑම ක්‍රියාවක භෞතික ක්‍රියාවක ශබ්දයක් තියෙනවා හැබැයි හුස්ම දැන ගැනීම නිහඬව සිද්ධ වෙන්නේ ආස්වාසයටත් වඩා නිහඬයි ආස්වාසය දැනගන්නා සිහිය ප්‍රස්වාසයටත් වඩා නිශ්ශබ්දයි ප්‍රස්වාසය දැනගන්නා සිහිය ඒ සිහියටයි භාවනාව කියන්නේ. එතන මේ භාවනාවේ ක්‍රියාව සිදු වෙන්නේ නිහඬව. කිසිදු ගෝසාවකින් තොරව. එනිසා කිසි කෙනෙකුට බාහිර කෙනෙකුට කියන්න බෑ මේ භාවනාවක් කරනවා කියලා. හිත දුවනවා ඒ දිවීම කිසියම් මානසික ගෝසාවක් ඇති කරනවා කියන්නේ හිතේ කතාවක් ගොඩ නැගෙනවා ඒකට හිතේ කතාවට අඩක් තියෙනවා ඒ ඒ ඇහෙන්නේ Tamanට විතරයි එතකොට ඒ ඒ අභ්‍යන්තර ගෝසාවෙන් කෙනෙක් පීඩාවටපත් වෙන්න පුළුවන්. මේ හිතේ කතාව නිරන්තරයෙන් මේ වෙනවනම් නිරතුරුවම හිත දොඩමලු නම් හිත කතා බහක් වෙනන් ඉන්නේ තර්ක විතර්ක වල නම් ඉන්නේ. ඒතට ඒයින් බෙහෙතටපත් වෙනවා පුද්ගලයා අවිවේකයටපත් වෙනවා ඔළුව අවුල් වෙනවා එපමණක් නෙමේ අර සංහිඳියාව නැති වෙනවා ඇත්ත නැත්ත තෝර බේරගන්න බැරි වෙනවා. මොකද හැම විටම කතන්දරයක් තුළ ජීවත් වෙන කෙනා ඇත්ත ඒ කතන්දරේ තමයි. ඒතර කතන්දරයක් නෙමෙයි සත්‍ය කියන්නේ. සත්‍ය කියන්නේ ප්‍රබන්ධයක් නෙමෙයි. යථාර්ථය කියන්නේ නමුත් ඒ යථාර්ථය නැත්නම් ඇතිසැටිය නැත්නම් යමක් හටගන්නා ස්වභාවය තේන්නේ ඒ කතන්දරයට වැහිලා ඒතර හිත දුවන දිවීම ഘോഷාකාරී. හැබැයි ഘോഷාව අනිත්‍යයට ඇහෙන්නේ තමන්ට ඇහෙන්නේ. ඒ දුවන හිත ආපහු අරගෙනීම නිහඬ කාර්යයක්. ඒ කිසිම හඬක් නැහැ. ආපසු එන අවධානයේ යලි යොමු කිරීම නිශ්ශබ්ද ක්‍රියාවක්. කල්‍යාණ මිත්‍රවරුනි සමස්තයක් විදියට ගත්තාම භාවනාව බොහොම නිහඬ කාර්යයක් නිහඬ විමසීමක් නිහඬ අවබෝධයක් ද්‍රියාවක් අවබෝධ වෙනවාද ඒ අවබෝධය ඇති වෙන්නේ නිශ්ශබ්ද වුණා කිසිදු ഘോഷාවකින් තොරව හරියට මලක් පිපෙනවා වගේ මලක් විකසිත වෙන්නේ නිහඬව ඒ මල් පැලේටවත් නොකිය. ළඟ තියෙන අනිත් පොහට්ටුවටවත් බාධාවක් නොකොට බොහෝම නිහඬව උදෑසන යම්සේ නිහඬද ඊටත් වඩා නිහඬයි මලක විකසිත වීම. එතට නොඇටවුණු යමක් වැටහෙන්නේ ආවරණීය වූ කිසියම් කාරණයක් අනාවරණීය වෙන්නේ නොදුටු යමක් දැනෙන්න පටන් ගන්නෙත් එබඳුම වූ නිශ්ශබ්දතාවයක කල්‍යාණ මිත්‍රවරුනි ඒ නිශ්ශබ්දතාවය අත්‍යවශ්‍යයි අභ්‍යන්තර විමසීමට ඒ වගේම අවශ්‍යයි අත්‍යවශ්‍යයි සාමූහික විමසීම. එකතු වී කරන විමසීම. එද ධර්ම සාකච්ඡාවක් යනු සාමූහිකව කරන විචාර සීලී සාබැලීමක්. දන්නා දේ කීමට වඩා නොදන්නා දේ ගැන ඇසීමට වඩා ඒ දෙකටම එහා ගිය අත්දැකීම් වලට කතා කරන්න ඉඩ දෙන්න. ඒ අත්දැකීම් වල තිබෙන බොළඳ බව හෝ හරවත් බව වටහා ගන්නට උත්සාහ කරන. තව කෙනෙක්ගේ අත්දැකීමකින් කිසියම් වූ පාඩමක් තමන්ට ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබෙන තමන්ගේ අත්දැකීමකින් අනිත් කෙනෙකුට ආලෝකයක් දෙන්නට උත්සාහ කරන ඒබඳු සාමූහික ප්‍රයත්නයකටයි ධර්ම සාකච්ඡාවක් කියන්නේ විභාගයකට එහා ගිය ප්‍රශ්න ඇසීමක් පිළිතුරු දීමක් ඊට එහා ගිය එකම අරමුණක් තිබෙන පිරිසක් එකට එකතු වී ඒ සියලුම දෙනාගේ සමස්ත ශක්තියම පූර්ණ ශක්තියම එක මිටකට අරගෙන කරන ගවේෂණයකට එනිසා පෞද්ගලිකව තේරුම් ගන්නට අමාරු කාරණා සාකච්ඡාවකදී බොහොම පහසුවෙන් වටහා ගන්න පුළුවන්. එනිසා වන්නට ඕනේ මේ ධර්ම මාර්ගයේ ධර්ම සාකච්ඡාවට විශාල තැනක් දීලා තියෙනවා. අත්‍යවශ්‍යම අංග හතරෙන් එකක් විදිහට ධර්ම සාකච්ඡාව විස්තර කර තිබෙන්නේ ඒ නිසාම වන්නට ඕනේ. හොඳයි කර්ම සාකච්ඡාවට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ වගේම බෙදා ගන්නට අධ්‍යක්ීම් තිබෙනවා නම් ඒ අධ්‍යක්ීම් හැම දෙනා එක්කම කරුණාවෙන් බෙදා ගන්න. අවසරයිස උදේ දේශනාවේදී මිනිස්සු අපිටම ජීවිත තුනක් ගැන සඳහන් කරා. ලෞකික ජීවිතයත්, ආගමික ජීවිතයත්, අධ්‍යාත්මික නැත්නම් ජීවිතය යන පිටුපිට කියන්නේ සඳහන් කරපු ලෞකික සහ ආගමික ජීවිත ගත කරන්නම් භෞතික දේවල් මත යටමින් සැප සොයා යන බව දැනුම් දුන්නා. එතනදී කල්යාණ මිත්‍රයෙක්ගේ පිටක්කින් තොරව ඒ තමන් දෙල්ලෙන්ට යන දේවල් පිළිබඳ අවබෝධය තමා විසින්ම ලබා ගත යුතු නේද කියන ආරම්භය අවබෝධය අප විසින්ම ලබා ගන්න ඕනේ. ඒක කාටවත් දෙන්න බෑ. يعني කිසිම කෙනෙකුට ඒ ඒ තමන්ගේ අවබෝධය තව කෙනෙකුට දෙන්න බෑ. හරියට ඒ අවබෝධය තරන්නේ වෙන කිසි දෙයක් රහක් වුණත් දෙන්න බෑ. හැබැයි එහෙම රසවත් කෑමක් හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුළුවන්. Taman ඒක කොහොමද හදාගන්නේ? ද නිරෝගීකම දෙන්න බෑ. හැබැයි නිරෝගී වෙන හැටි කියලා දෙන්න පුළුවන්. ඒකේම මඟ පෙන්වීමක් තිබුණොත් ලේසි. මඟ පෙන්වීමක් නැතිව මේ යන්නේ වැරදි පාරේ කියලා මේ පාර නෙමෙයි මේකයි නිවැරදි පාර කියලා එහෙම මේ දිශාව හදාගන්න එක දිශාව හොයාගන්න එක ලේසි නෑ. හැබැයි කාටවත් බෑ අපිව මේ උත්සලා ගිහිල්ලා වැරදි පාරෙන් හරි පාරේ තියන්න. ඒ හරි පාරේ තියලා අපි වෙනුවට අපි වඩාගෙන ඒ අගටම එක්ක යන්නත් බෑ කාට. දැන් අනිත් පාරවල් දෙකේ පුළුවන්. මේ ලෞකික පාරේ ආගමික පාරේ මේ දෙකේම කිසියම් දුරකට මේ අප වෙනුවෙන් අනිත් අයට පුළුවන් අපිව අපි අපි වඩාගෙන යන්න පුළුවන් දැන් බොහෝ ආගමික පාරවල් බැලුවාම එහෙම තමයි තියෙන්නේ අපට අවශ්‍ය හුදු විශ්වාසයේ භක්තිය විතරයි ලෞකික පාරෙත් බොහෝ දේවල් අපිට අනිත්‍ය ලවා කරගන්න පුළුවන්. හිතවත්කමට, මිල මුදලට, බලයට බය කරලා අල්ලස් දීලා පුළුවන්. බැරි එකම පාර මේ ආර්ය මාර්ගයේ විතරයි ආර්ය මග්ග විතරයි මේ තමන්ගේ දෙපයින් යන්න තියෙන ගමන. දැන් ඔබතුමා මේ ප්‍රශ්නේ සමහරට ඊට වෙනස් පැත්තක් බලාපොරොත්තු වෙන්න ඇතිනේ. ලෞකික සහ ආගමික පාර යන කෙනා පිළිවෙන දේවල් පිළිබඳව අවබෝධය ගැන අත්හැරීමේ ගුණාංගය වර්ධනය කරන්න නම් ඒ ඉල්ලෙන දේවල් වල ස්වභාවය පිළිබඳ ඒ අවබෝධය ලබා නැගත්තොත් අත්හැරීම කියන ගුණාංගය වර්ධනය කරන්න බැහැ නේද කියන ඉතින් චරිතන් විශ්ලේෂණ චරිතන් ඔය දැන් අපි අපි දිහාම බැලුවොත් ඔය බණපොතේ තියෙන කාරණා වලින් භාගයකට වැඩිය ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසාම තමයි මේ ඒ බුදුදහමේ කේන්ද්‍රීයම ඉගැන්වීම වන චතුරාර්ය සත්‍ය පවා තියෙන්නේ මේ මේ ජීවිතය ඇතුළේ කියලා ධහම කියන්නේ බඹයක් පමණ වූ මේ සංඥා සහිත මනසකින් යුක්ත මේ ශරීරය තුලයි සත්‍යයන් හතරම පවතින්නේ කියලා. ඉතින් අපේ අතීතයේ දිහා විමසිලිමත්ව බැලුවොත් ඒ කියන්නේ සතුටු වෙන්න දුක් වෙන්න නෙමෙයි එහෙම තමා සාමාන්‍ය කෙනෙක් අතීතාවර්ජනයක යෙදෙන්නේ සතුටු වෙන්න දුක් වෙන්න තැවෙන්න එහෙම තැවෙන්නවත් උද්දාමයටපත් වෙන්නවත් නෙමෙයි තේරුම් ගන්න තේරුම් ගැනීම සඳහා Taman මෙතෙක් ආ මග දිහා ආපසු හැරී බැලුවොත් අන්න පැහැදිලි වෙනවා. ඒ ඒ ලබාගත් දේවල් මොනවද ජීවිතේ ඒවා කීයෙන් කීයද දැන් තියෙන්නේ. එතකොට අද තියෙන ප්‍රශ්න මොනවද? දැන් ප්‍රශ්න නැද්ද එකක්වත්? තියෙනවා නම් ඒ මොනවද තියෙන ප්‍රශ්නේ? ඒ ප්‍රශ්න කොහොමද ඇති වුනේ? විසඳුම් හොයනවට වඩා මේ ප්‍රශ්න කොහොමද ඇති වුනේ? එතකොට ඒ ඇති වුනේ කොහොමද කියලා හොයන් යනකොට තේරෙනවා මේ වර්තමාන ප්‍රශ්නේ anu අතීතේ පිළිතුරකට පිළිතුරකට අතීතයේ දුන්නු පිළිතුරක් තමයි වර්තමාන ප්‍රශ්නයක් කියලා කියන්නේ. පෙරේදා දවසේ ප්‍රශ්නෙකට ඊයේ දවසේ දුන්නු පිළිතුරක් තමයි අද දවසේ මේ ප්‍රශ්නයක් විදිහට ඇවිත් තියෙන්නේ. එතකොට මේ පෙරලීම දිගටම වෙනවා. يعني හැම පිළිතුරක්ම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ගැටලුවක් බවට පත් වෙනවා. ගැටලුවක් බවට පත් නොවන පිළිතුරක්. ප්‍රශ්නයක් බවට පත් නොවන විසඳීමක් ඔය ජීවිත දෙකේම නැහැ. විසඳීම් තියෙනවා පිළිතුරුත් තියෙනවා හැබැයි ඒවා අවසාන විසඳුම් නෙමෙයි කොයි මොහොතක හෝ හැම පිළිතුරක්ම ගැටලුවක් වෙන්න පුළුවන් හැම විසඳුමක්ම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉතින් ඒ බව අතීතයේ දිහා බලුවහම පේනවා කෙනෙකුට බලන්නේ නැති එකයි වරද අපි බැලුවොත් පේනවා එතකොට පේනවා මේ අපි වැටෙන්නේ නැහැ කියලා වැටෙනවට බයි අල්ලාගත්ත දේවල් හේතු වෙච්ච දේවල් නිසා වැටුණු හැටි අපි වැටෙනවට බයේ තමයි යමකට හේතු වෙන්නේ ඊළඟට ඒ හේතු වුණු දේ ඒත් වැටෙන දෙයක්. නොවැටෙන දෙයකට නෙමෙයි අප හේතු වෙලා තියෙන්නේ. ඒකට ඒ දේ වැටෙනකොට හේතු වුණු කෙනක් වැටෙනවා. හේතු වුණු කෙනාට ඉන්න බෑ නොවැටි. හේතු වුණු දේ වැටෙනකොට. ත්‍රිහිම වැටුණු අවස්ථා ඉගෙන ගන්න පුළුවන් අතීතේ. සූත්‍රය නිසා තමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ එහෙම දේශනාවක් කරන්නට ඇත්තේ නිසිතංච චලිතං අනිසිතංච චලිතං නැති කියලා. ඒ තුන වැටෙනවා ඉලවෙනවා. ඒ තුනේ නැත්තම් වැටීමක් ඉලවීමක් නැහැ කියලා. ඉතින් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඉන්න පුළුවන්ද කියන ගැටලුව වෙනවා. එහෙම මේ මොනවත් අල්ලගන්න නැතුව ඉන්න පුළුවන් කියන්නේ. අනේ ඒ විචිකිච්ඡාව ඒ සැකේ ඒ දෙගිඩියාව නැති කරන් නැති වෙනවා අර එහෙම ඉන්න කෙනෙක් අපිට දකින්න පුළුවන් නම් ආශ්‍රය කරන්න පුළුවන් නම් අනේ ඒ නිසායි කල්යාණ මිත්‍රයෙක් වැඩගත් වෙන්නේ අපි නොදන්න දේ කියලා දෙන්නම නෙමෙයි නොදන්න දේ අහගන්නටම නෙමෙයි මේ අපිට අවශ්‍යයි කිසියම් පූර්වාදර්ශයක් සජීවී ආදර්ශයක් හොයන වහන්සේ ශික්ෂණය ලැබෙන යනකොට ඒක ජීවිතේ බොහොම සරල වෙනවා ඒ වගේම අපේ භෞතික ඉලක්ක අරමුණු කරා ඉතින් අනිකට වඩා දැනට හැකියාව ලැබෙනවා ඒ තුළ ලැබෙන ජගත් එක්ක මෙතන පිළිබඳව ඉන්න ප්‍රාධානය නිගන්ට සංවේගයටපත් වෙන්න දුස්තිරා ලබා දෙන්න ධනිය රූපාල සාධිතය වගේ අපිට මේවත් එක්ක දැනෙන දේවල් එක්ක ස්ථාවර තත්ත්වයක් දැනෙන භාවය නිදෙන්න ස්ථාවර බව කියන්නේ මේ ඇත්තක් නෙමෙයිනේ අපේ සිතවිල්ලක්නේ. ඒ අත්දකින්න ඕනෑම දෙයක් එක්ක අපි මේ ලේබල් එක අලවනවා අත්දකින්න ඕනෑම දෙයකට ස්ථාවරයි කියන්නේ. පුද්ගලයින්ටත් අලවනවා. සදාකාලික මිත්‍රයන් සදාකාලික ඥාතීන් සදාකාලික හිතවතුන් දැන් එහෙම නැතුව මේ සම්බන්ධතාවයක් හදාගන්න අමාරුයි බැරි නෑ ඕනෑම සම්බන්ධතාවයක් නමුත් සම්බන්ධතාවයක් සාමාන්‍යයෙන් කෙනෙක් හදාගන්නෙම ඔය ආකල්පයත් එක්ක තාවර කියන සදාකාලික ඒ හොඳ පැත්තට විතරක් නෙමෙයි දැන් සදාකාලික හතුරන් සදාකාලික තරහකාරයන් විරුද්ධකාරය ඒ අයටත් ඒ මේ ස්ථාවර කියන ඒ ලේබල් එක අනායාසයෙන්ම කිසිම ආයාසයකින් තොරව අපේ හැම අත්දැකීමකටම අපි අලවන එක වර්ණ ගන්නවා. අත්දකින්නේ සතුටක් නම් ඒ සතුටෙනුත් තාවර වූ වින්දනයක් බලාපොරොත්තු වෙනවා. ගෙවිලා යන වින්දනයක් නෙමෙයි, අහිමි වෙන වින්දනයක් නෙමෙයි. නැති වෙන වින්දනයක් නෙමෙයි, ස්ථාවර වින්දනයක්. අත්දකින්නේ දුක නම් ඒත් ඒ දුක ගැන හිතන්නේත් ඒ වගේ මේක ස්ථාවර දෙයක් විදිහට. ඒ නිසා නැති කරන්න මහන්සි වෙනවා. ගැටෙනවා ඒ දුකත් එක්ක, හැප්පෙනවා. තැවෙනවා. Tamanටම දොස් කියා ගන්න. Taman එක්කම අමනාප වෙනවා. ඒ පිටපස තියෙන්නේ අර දුක ස්ථිරයි කියන ඒ ආකල්පය. ඒ තාවර ලෝකයක් අපි හොයන්නේ බය නිසා. බයක් තියෙනවා. ඒ බය නිකන් හොල්මන් යක්කුන්ට තියෙන බයවත් එහෙම නැත්නම් එළියන මේ ගලවලා දාලා ආපු සපත්තු දෙක නැති වෙයි කියන බයවත් නෙමෙයි. දැන් ඒ බයවල් පිටිපස්සේ තියෙන්නේ අර මූලික බිය තමයි. ඒ බිය වහගන්නවා අපි නিত্য කියන සංඥාවයි. ස්ථාවර කියන ආකල්පයෙන් ඒ බය වහගන්න. මොකද්ද මූලිකම තියෙන බිය මේ තනි වෙන්නට තියෙන බය තනි වෙන්නට තියෙන බිය උදකලාවෙන්ට තියෙන බය. මේ බය බොහොම සිව්. හැබැයි ජීවිතේ මෙහෙවන ඒ ජීවිතේ හසුරවන ගාමක බලය වගේ ඒ තමයි මේ මහා ප්‍රබලම ජවය මේ හැම දෙයක් එක්කම පිටිපසින් තියෙන ඒ තනි වෙන්න තියෙන බය, උදකලා වෙන්න තියෙන බය. සමූහයේ කොටසක් බවට පත් වෙන්න තියෙන ඕනෙකම ඕනෙම සමූහයක. සමූහයක Taman අංශුවක් වෙන්න. සමූහයක කොටසක් බවට පත් වෙන්න මහා යාන්ත්‍රණයක දැතිරෝධයක් වෙන්න අපිට ඕනකම වෙලා තියෙන නිසා ඒ ඒ සමස්තේ ස්ථාවරයි කියන හැඟීමක් තියෙනවා සමස්තේ ගත්තාම නිට්ටයයි ඒක එහෙම තියෙනවා ඉරහඳ කැත්තත් ඒවා කියන්නේ බොහොම ස්ථාවර දේවල් විදිහට මහ පොළොව ඒ සමස්තය ඒ සමූහයේ ස්ථිරයි. එතකොට අපිත් ගිහිල්ලා ඒකට ඈඳුනොත් ඒකේ කොටසක් බවට පත් වුනොත් අපි අර තනි වෙන්නේ නැතුව ස්ථිරව ඉන්න පුළුවන් කියන එක. ඒක තමයි භෞතික භෞතික ජීවිතය කියන්නේ. ඒකටම තමයි ආගමික ජීවිතය කියලත් ඔය බුදුදහම එන්න කලින් තිබිච්ච හැම එකක් දිහා බලම මේ සමස්තේ කොටසක් වීම තමයි අවසාන මොක්ෂය. ඒ සමස්තයෙන් අපි දැන් ඈත් වෙලා ඉන්නේ. ඒ බ්‍රහ්ම හරි මොකක් හරි එකකින් ඈත් වෙලා ඉන්නේ. ආයෙ දෙන්න ගිහිල්ලා එකතුනාම හරියට මහා මුද්‍ර දිය බින්දුවක් වැටුණා වගේ දැන් දිය බින්දුව තනි වෙලා ඉන්නේ. ඒකට තනි දිය බින්දුව අසරණයි. මොනවත් කරගන්න බෑ කිසි බලයක් නැහැ. ඒ ගිහිල්ලා නැවත මහා මුද්‍රට යන්න. ඒකට මහා මුද්‍රට ගිය ගමන් දිය බින්දුවපත් වෙනවා මහා මුද්‍ර බවට. ඒක තනි නෑ. මහා බලයක්, මහා සාගරයක්. ඒතර මහා සාගරේ බවට පත් වෙන්න පුළුවන් කියලා. එහෙම තමයි මේ මොක්ෂය විස්තර කරලා තියෙන එක බොහොම ලස්සන ආකර්ශනීය තේමාවක්. ඉතින් මේ තේමාව නිසා තමයි බොහෝ යෝගීන් මේ දුෂ්කර ක්‍රියා කරන්නේ සියලුම උපවාසයන් ඒ අභ්‍යාස කරන්නේ. ඉතින් ඒවයි ප්‍රතිඵල විදියට කියලා ඒ සමස්තේ කොටසක් වෙන්න පුළුවන්. බැරි නෑ. දී බින්දුවකට පුළුවන්. ඉතින් ඒක මුදට යන පාර හරියට හොයාගත්තොත් දවසක මුදට යන්න පුළුවන්. ඕනෑම දී බින්දුවකට බැරි නෑ. හැබැයි මේ බුදුදහම නැගූ ප්‍රශ්නය එහෙම බෑ කියලා නෙමෙයි බුදුදහම කවදාත් එහෙම බෑ කිව්වේ නෑ. පුළුවන්. ඕනෑම දී බින්දුවකට මහ මුද්ද වෙන්න පුළුවන්. හැබැයි මහා මෝදවි දිකටම ඉන්න බෑ කියන එක. දිකටම ඉන්න පුළුවන් කියලා තියෙන සාතිකය මොකද? නැවත දිය බිඳුවක් බවට පත් නොවේ කියලා. එකපාරක් ඒ මහමූදෙන් නම් වෙන් වෙලා ආවේ දිය බිඳුවක් කියලා මොකක් හරි හේතුවකට. ඒ නැවතත් ඒ හේතුව නිසාම දිය බිඳුවක් වී තනි වෙන්න වෙයි. එහෙම නැහැ කියන්න බෑ. ඒ නිසා එය නෙමේ විසඳුම. දැන් ඒ ඒ කාරණේ කිව්වේ දැන් ඒ ආධ්‍යාත්මික උත්සාහයෙන් ගත්තත් ලෞකික උත්සාහයෙන් ගත්තත් එකම මූල ධර්මයේ තියෙන්නේ මේ ආර්ය මාර්ගයේ හැර මේ ස්ථාවර වූ යමක් තියෙනවා ධනේ ස්ථාවරයි මම අනිත්‍ය වුණාට ධනේ ස්ථාවරයි එතකොට ඒ ධනයත් එක්ක මට එකතු වෙන්න පුළුවන් නම් මට ස්ථාවර වෙන්න පුළුවන් ඒතකොට තනි නෑ. පිරිසක් එක්ක මට එකතු වෙන්න පුළුවන් නම් තනි නෑ. එහෙම එකතු වෙන්න පුළුවන්. එකතු වෙන්න බැරි කමක් නැහැ ඕනම දෙයක් එක්ක එකතු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඒ එකතුව එකතුවක් විදිහට පවතින්නේ කොපමණ කාලයක්ද? එය අවිනිශ්චිතයි. ඕනෑම එකතුවක ජීව කාලය කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ එකතුව අයවත් දන්නේ නැහැ. මොනවා හරි එක්ක එකතු වුණොත් එහෙම ඒ එකතුවක් විදිහට කොපමණ කාලයක් තියේද කිසි කෙනෙකුට කියන්න බෑ අවිනිශ්චිතයි. දෙක මේ ඒ එකතු වෙන්නේ තිර දේවල් එක්ක නෙමෙයි. හෙළවෙන දේවල් එක්ක. ඒතර හෙළවෙන, චලනය වෙන, කම්පණයටපත් වෙන, ඇලෙන දේවල් එකට එකතු වුණා කියලා නොසැලෙන යමක් නිර්මාණය වෙන්නේ නැහැ. නොසැලී ඉන්න බෑ. නොවැටි ඉන්න බෑ වැටෙන දෙකක් එකට එකතු වුණා කියලා. දෙකක් හෝ කීපයක්. ඒ සියල්ලම වැටෙනවා. අපිත් වැටෙනවා. තනියම වැටුණාට වැඩි වේදනයි පිටසක් එක්ක වැටෙනවා. බරක් එක්ක වැටෙනවා. ඇත්තට මේ තනිකම නැති වුණා කියන එක සිතිවිල්ලක් ඒක මායාවක්. ඒ අහවල් කෙනා නිසා තනිකම නැති වුණා, අහවල් දේ නිසා තනිකම නැති වුණා. අහවල් අය නිසා බය නැති වුණා කියන එක මුලාවක්. එහෙම වෙන්න බෑ. හැබැයි ඒක හැංගෙන්න පුළුවන්. අපිට හංග ගන්න පුළුවන්. වහ ගන්න පුළුවන්. ඒතර මේ තනිකම වැහෙනවා. නැති වෙනව නෙවෙයි වැහෙනවා. හැංගෙනවා. නිසා ඒ ගැන භාවනා කිරීම තමයි හොඳම දේ. තනිකම ගැන භාවනා කරන්න, බය ගැන භාවනා කරන්න. කොදී බිය නැති කරගන්න උත්සාහ කරන්නේ තවත් බියටපත් වෙන දේවල් වලම සරණ යෑමයි. ලෞකික පැත්ත බැලුවත් ලෝක ඔය ලෝකෝත්තර නෙමෙයි අනිත් ආධ්‍යාත්මික කියලා කියන පැත්ත බැලුවත් ඒ කොම් බැලුවාම ඒව හැම එකක්ම බියටපත් වෙන දේවල් තියෙනවා. අපි බියටපත් වෙනවා. අපි හොයන්නේ බියටපත් වෙන දෙයක්මයි. බය නැතුව ජීවත් දෙක වෙන්නේ නැහැ. ඒ ඒ සෙවීමට තමයි ධර්ම කියන්නේ අනාර්ය පරිශ්‍රණය කියලා. අනාර්ය පරිශ්‍රණය විස්තර කරන්නේ ධර්මයේ විදිහට. තමනුත් ලෙඩ වෙනවා. ඒතර හොයන්නේ ලෙඩ වෙන දෙයක්මයි. සමනුත් වයසට යනවා හොයන්නේ වයසට යන දෙයක්මයි. වෙන දෙයක් හොයාගන්න බෑ මේ ලෝකේ. ඒතර වයසට යන දේවල්ම හොයාගෙන වයසට නොයන්ට බෑ. ඒ වයසට යන කියන එක නවතින්නේ නැහැ. ඒකෙන් වැටෙනවා. නිසා මේක තේරුම් ගන්න අවශ්‍ය මොකද්ද මේක? ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නේ? අහන්න තියෙන එකම ප්‍රශ්නේ එයයි. ඇයි මේ මා ප්‍රශ්නයක් කරගන්නේ? දැන් ඒ ප්‍රශ්නේ අහන්න නැතුව හැම දෙයක්ම ප්‍රශ්නයක් විදිහට අපි බාර ගන්නවා. හැම දෙයක්ම ප්‍රශ්නයක්. ඇයි ඕනෑම කාරණයක් දිහා මේ ඇහිම් බලන්නේ එයි මේ මට ප්‍රශ්නයක් වෙන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න බැරිද? මා මේ ප්‍රශ්නයක් කරගත්තදී ප්‍රශ්නයක් කර නොගෙන ඉන්න අය නැත්නම් කරන්න අපි හොයාගේ දැන් ආර්ය පරිේශනේ ආර්ය පරිේශන කියන්නේ ඒකයි. මේ අපිට ඕනේ දේ නෙමෙයි හොයාගන්න ඕනේ. ඕනේ දේ කියන එක අපි දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ අහන්න. ඇයි මට මේ ප්‍රශ්නයක් වෙන්නේ ඕනෑම කාරණයක් වෙන. තනිකම කන්නේ ඇයි මට මේ ප්‍රශ්නයක් වෙන්නේ? මේක ඇත්තටම ප්‍රශ්නයක්. ඒත් මේ ප්‍රශ්නයක් කර නොගත්තයි නැද්ද? කොහොමද එහෙම ඉන්නේ? භාවනා කරනකොට මේ ගොඩක් කලාවට භාවනා කරනකොට එක්ක ආසාවක් නෙවෙයි සතුටක් කියන නැත්නම් දුකක් කියන ඒව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපේ ප්‍රශ්නයක් වෙන්නේ භාවනා කරනකොට මේ කිසියම් තේරුමක් නැතුව හැම දෙයකින් හිතගෙන යනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක ප්‍රශ්න නොකර ගන්න ඕනේ. භාවනා ඉතින් ප්‍රධානම හිතන්න ගන්නවා. එතන නෑ සතුටක්වත් නෑ දුකක්වත් නෑ. සමහරක් අයස කිසිම වැඩක් නැති කිසිම දෙයක්. කොහොමද දෙයේ සැපෙන්නේ තමයි. මම කරනවා. ඔව් කවුද කරන්නේ? මේ මම කියලා හදාගත්ත කෙනෙක් නේ. මම කියලා හදාගත්ත කෙනෙක් හරි ඉතින් පුරුද්දක් නේ. ඔව් පුරුද්දක්. පුරුද්දක් ක්‍රියාත්මක වෙනවා. හිතනවා කියන්නේ පුරුද්ද. එතකොට දැන් භාවනා කරනවා කියලා අපි අදහසක් හදාගන්නවා මේ භාවනා කරනවා. ඒ ඒ අදහස ඒක සරල අදහසක් වුණාට ඒ සරල අදහස ඇතුලේ බලාපොරොත්තු කොටක් තියෙනවා. ඒ එකක් තමයි මේ නොහිතා ඉන්න ඕනේ කියන බලාපොරොත්තු. සිතවිලි නැතුව ඉන්න ඕනේ. එකඟ වූ හිතකින් ඉන්න ඕනේ කියන අදහස් තියෙනවා. එතකොට දැන් ඒ ඕනෑ දේ එකක් වෙන්නේ තව එකක්. ඒකට අපින්න ඇයි මේ මට ඕනේ දේ වෙන්නේ නැත්තේ? මට ඕනේ නැති එකක් වෙන්නේ ඇයි? දැන් පැහැදිලිව තේරුම් ගන්න තියෙන කාරණයක් මේ පුරුද්දක් කියන එක. ඔය හිතෙනවා කියන්නේ පුරුද්දට වෙන දෙයක්. හිතෙනවා කියන්නේ පුරුද්ද. එතකොට මේ පුරුද්ද මේක හිත පුරුදු වෙලා තියෙනවා. අපි හිත පුරුදු කරලා තියෙනවා. හිතන්න. ඒක සිටීම යන පුරුද්දක්. පුරුද්දට වෙන දෙයක්. අප විසින් ඇති කරගත් පුරුද්දක්. වෙන කවුරුවත් නෙමෙයි අප විසින් ඇති කරගත් පුරුද්ද. සිටීමේ පුරුද්දක් ඕනෑම පුරුද්දක් ඒ සිටීම විතරක් නෙමෙයි දුම් බීම ගත්තත් මත්පැන් පානය ගත්තත් ඉන්න ඒ කියන්නේ තන නොතන බලා කතා කිරීම ගත්තත් මේ ඕනෙම පුරුද්දක් ගත්තොත් ඒ පුද්ගලයා විසින් කාලයක් කිසියම් කාලයක් කිසියම් ක්‍රියාවක අසීයෙන් නැවත නැවත යෙදීමේ ප්‍රතිඵලයක් පුරුද්දක් කියන්නේ පුද්ගලයෙකු විසින් කිසියම් ක්‍රියාවක් නැවත නැවත අසීයෙන් කිරීමේ ප්‍රතිඵලයක් ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි පුරුද්ද කියන එක ඇති වෙන්නේ. ඕනෑම පුරුද්දක් ගත්තා. එතකොට ඒ පුරුද්ද බවට යමක් පත් වෙන තුරු තමා පුද්ගලයා වැදගත් වෙන්නේ. ඒ පුරුදු කරන කෙනා වැදගත් වෙන්නේ එයා අවශ්‍ය වෙන්නේ ඒ යමක් පුරුද්දක් බවට පත් වෙන තුරු පුරුද්දක් බවට පත් වුණාට පස්සේ පුරුදු කළ කෙනා අනවශ්‍ය කෙනෙක් බවට පත් වෙනවා ඊට පස්සේ එයා වැදගත් නැහැ පුද්ගලයා වැදගත් නැහැ එයා අනවශ්‍ය කෙනෙක් දැන් අර පුරුද්දට පුළුවන් ඒ කාර්යය කරන්න ඇවිදින්න පුළුවන් පුරුද්දට. ඒ පුරුදු වෙච්ච තැනකට ගන්න තැනකට නම් යන්නේ අපි ඕන්නේ ඒ පුරුද්දට පුළුවන් ශරීරය දෙන්න ගෙනියන්න. අපි වැඩ වැඩගත් නෑ ඇතින්. සිතීමත් ඒ වගේ. එය මේ මහා වැරද්දක් විදියට ගන්න එපා භවනාවේ දී නොසිතිය යුතු දෙයක් සිදු නොවිය යුතු දෙයක් එහෙම නැත්නම් පාපයක් අකුසලයක් එහෙම ගන්න යන්න එපා ඒක භාවනාවට පිළිය අමාරුද මේ දේශනාව අහන්න ටිකක් ඒක වෙනවා එනකොට ඇහින්නේ ඉතින් අමාරුව තියෙනවා. ඔව් ඉතින් එහෙම ඇහෙනව නැත්නම් පුදුම. ඒකනේ ඒකනේ ධර්ම කියන්නේ ධර්ම ශ්‍රවණයේ දුර්ලභ කාරණයක් කියලා. ධර්ම ශ්‍රවණයේ දුර්ලභයි කියලා කියන්නේ මේ කනට සත්‍යයක් කෙනෙක්ගේ දුර්ලභ බව නෙමෙයි ඒක හරි සුලභයි. හැබැයි මේ ශ්‍රවණය කියන එක දුර්ලභ දෙයක්. ඒක ලේසි නෑ. දෙතෙන්ට පැහැදිලිවම පේනවනේ මේ නොවිසිරුණු මනසක් ඕනේ කියන එක ධර්ම ශ්‍රවණයට. ඒකට නොවිසිරුණු මනසක් කියන එක බොහොම දුර්ලභ අත්දැකීමක්. ඒතර මේ නොවිසිරුණු මනසක් නැතිව ධර්ම ශ්‍රවණයක් වෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණයකින් තොරව මේ මාර්ගයේ අනිත්‍යක කොහොමත් අපිට හරියට පාරට ඇහෙන්නේ නැහැ ඔය සිතිවිලි වලට පුළුවන් කෙනෙක්ව විහිරි කරන්න අන්ධ කරන්න පුළුවන් ඇත්තටම මේ ඒ අන්ධභාවය අරන්ධභාවයට වැඩිය බලවත් ඒ විහිරි බව අර භෞතික විහිරි බවට වැඩිය බලවත් කියන්නේ භෞතික විහිරි බව නම් කෙනෙකුට වෛද්‍යවලේ කම්බෙලා මොනවා හරි දෙයක් අරගෙන උපකරණයක් අනේහයි කරගෙන කන්නරි දෙකක් දාලා ශල්‍ය කර්මයක් කරලා මොනවා හරි එකක් කරලා ටිකක් හදාගන්න පුළුවන්. හැබැයි මේ ඔය විසිරුණු හිත ඔය සිතිවිලි නිසා ඇතිවෙන ආධ්‍යාත්මික දීර්ඝ බව සාන්ද බව කාටවත් බෑ. අපිට කියන්න බෑ අහවල් කෙනා අනේ මට කරලා දෙන්න කියලා. ඒ නිසා මේ ශ්‍රවණය කියන්නේ භාවනාව. ඊටාම දැඩි සිහියක් ඕනේ. හිත විසිරෙනකොට දැනගන්න. හරියට හුස්මෙන් හිත එළියට යනකොට දැනගත්තා වගේ. දැනගෙන දැනගත්තාම හොවිත නැවත ඇහෙන්න පටන් ගන්නවා. එතකොට නැවත අහන්න. ඒකට ආයෙත් හිත දුවනවා ආපහු දැනගත්ත. දැන් ඔය නිසා තමා ඒක තමයි අපේ හැටි අපි කාගෙත් ඒ නිසා තමා ඔය මේ මේ දේශනාව බලනකොට මේ දේශනාවල පුනරුක්තතිය. ඒ පුනරුක්ත කියන්නේ නැවත නැවත කියලා තියෙනවනේ. ඉතින් අපි හිතනවා මේ ඇයි නැවත නැවත කියලා තියෙන්නේ. දැන් අපි ඒක බලන්නේ පොතකින් අපරාධ පිටු කීපයක් ඉතුරු කරගන්න දෙනවා. ඒක නෙමෙයි ඇත්ත. ඇහෙන්නේ නැහැ. දැන් තම පළවෙනි පාර කිව්වට ඇහෙන්නේ නැහැ. කවුද දෙවෙනි පාර කිව්වට ඇහෙන්නේ නැහැ. ඔව් මට කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මම අද ගාන හුස්ම ගන්න හිතනකොට මම වෙනමුදු කීකන්නේ තුනේ ඉන්නවා. ඒකට හිතේ ඇත්තේ දෙදක් යනවා. හ්ම්. බලවත් තමයි වෙන කවුරු හරි කතා කරනවා වගේ. ඒව නැවත මතක් කරගන්නත් වෙනකොට ඒකත් ඒ විදිහේ කොහොමද කියලා ලයිටරස් එහෙම දැනගන්න නැත්නම් මට කීකක් කියන ප්‍රශ්නයක්. ඔද මට විතරක් තියෙනවා නම් මොකද? හිතේ හිතේ දවසක් යනවා ඒ හිතේ සිටිවිලි කියලා කියන්නේ කියන්නේ හිතේ කතාව කියන්නේ දවසකටම තමයි මම නෙවෙයි කරන්නේ වෙනසක් කතා කරනවා මට ඇහෙනවා. හ්ම්. ඔව් ඒ ඒ දිගටම නෙමෙයි. දිගටම නෙමෙයි. ඔව් දිගටම නෙමෙයි. ඊට පස්සේ අර තමන් කතා කරන වෙලාවකුත් තියෙනවා. දැන් ඔය හිතේ කතාවේ ওই දෙකම තියෙනවා. තමන්ුත් කතා කරනවා, තව කෙනෙකුත් කතා කරනවා. තව කෙනෙක්ගේ කතාව තමයි අපිට මුලින්ම ඇහෙන්න පටන් ගන්න. මොකද අපි කතා කරනකොට අපිට ඇහෙන්නේ අපේ අවධානය තියෙන කතාවට. ඔය දෙකේ එකතුවකට තමයි ඔය හිතේ කතාව කියලා කියන්නේ. දැන් අපේ කතාව අපි නවත්තන්න ඕනේ. අර අනුන් තව කෙනෙක් කතා කරනකොට ඒක අපිට නවත්තන්න බෑ. හැබැයි Tamanගේ කතාව නවත්තන්න. ඒ Taman කතා කරන බව දැනගන්න. කියන්නේ හිතේ කතාව, හිත කතා කරන එක යා එක එක වහනවා. අහනකොට අපි උත්තර දෙනවා. අපිත් හිතනවා. ඒවට අපි පිළිතුරු සපයනවා. අපි භූමිති තියෙනවා. අත්හැරලා ගායනා කරන. ඒ ඒ ඒ තමන්ගෙන් ඒ තමන්ගෙන් ඒ දෙන දායකත්වය අඳුනා ගන්න ඔය හිතේ කතාවට. අඳුනාගෙන ඒ අඳුනාගත්ත අඳුනාගත්ත ප්‍රමාණයට අත්හරින්න. ඒ අත්හැරීම තුළ හිත තනි වෙනවා. ඒ තනි වෙනකොට එයාට ඒ කතාව දිගට ගෙනියන්න බෑ. එයා නිකන් පටන් ගන්නවා ලොකු සංවාදයක්. හැබැයි සංවාදය පටන් ගත්තට දැන් ඒකට නෑනේ පාර්ශව කරුවෙක්. පාර්ශව කරුවෙක් නැති වෙනකොට ඒක එතනම නවතිනවා. ටිකට යන කතා නැද්ද? කෙටි කතා එන්නේ ඊට පස්සේ බොහොම කෙටි. එතනම නවතිනවා. එතනම නවතිනවා. සිතවිල්ලක් එනවා ඒක මත. තව එකක් දෙකක් තුනක් හතරක් සිතවිලි ඒ කතාව ඉවරයි. ඒකට අලුත් මාතෘකාවක් ආයෙත් පටන් ගන්නවා. ආයෙත් ටිකක් යනවා. ආයෙත් නවතිනවා. එතකොට Taman නිහඬ වීමෙනුයි හිත නිහඬ කරන්න පුළුවන්. නැතුව අපි හිත නිහඬ කරන්න කියලා ඒවා මේවා කරන්න හැදුවට වෙන්නේ නැහැ. හඳුනාගන්න Taman අතින් දාන ඒවා. ඒ හිතේ හිත මතු කරන කාරණා හිත මතක් කරලා දෙන දේවල් වලට Taman අලුතෙන් එකතු කරනවා යම වර්තමානයේ. ඒ ඒ දකින්න දැකලා නවත්තන්න. කිසි දෙයක් එකතු කරන්න යන්න එපා හිතට. ඒ අලුත් සිතුවිලි එකතු කරන්න එපා. පරණ දේවල් මතක් වුණා. නිහඬව ඉන්න. යමක් මතක් වුණා කියලා දැනගෙන නිහඬව ඉන්න. කෙනෙක්ව මතක් වුණා. එයා හොඳයි කියලා හිත කිව්වා. එච්චර එයා හොඳද නරකද? ඒ ඒ විග්‍රහයට යන්න එපා. ඒක එතන විනිශ්චය කරන්න යන්න එපා. හිත මෙහෙම කිව්වා කියලා දැනගෙන නවතින්න. දැන් ඔය මේ අපි දැන් මේ කටින් කරන කතාවේ කියන්නේ සංවාදයක අංශ දෙකනේ තියෙන්නේ එනම් එක්ක මට ඕන දේ මං කියනවා එහෙම නැත්නම් මට ඕන දේ මං අහනවා එක්ක කියනවා එක්ක අහනවා ওই දෙකනේ කියන්නේ එක්ක යමක් කියාගෙන යනවා එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහනවා සාමාන්‍ය කතා බහක ওই දෙකනේ වෙන්නේ අපි වෙන කාරණයක් නැහැ තුන්වෙනි කරුණක් නැහැ එක්ක කියනවා එක්ක අහනවා අහනවා කියන්නේ අහුම්කම් දෙනවා නෙමෙයි ප්‍රශ්න අහනවා තව කෙනෙක්ගෙන් කොහොමද කියලා අහනවා කොහෙද යන්නේ කියලා අහනවා එහෙම අහනවා ඒකත් අපි කටින් කරන දෙයක් විමසීම කියන එක එහෙම නැත්නම් Tamanට කියන්න ඕන එක කියනවා ඒ විමසීමක් නෑ අපි යාගෙන් අහන්නේ නෑ මොනවත් අපි කියනවා. ඒතර මේක තමයි කතාව කියලා වෙන්නේ. ඒතර ওই දෙකේ මූලික ස්වභාවයට තමයි විතක්ක ਵਿਚාර කියලා ධර්මයේ කියන්නේ. විතක්ක ਵਿਚාර කියනවා සහ විමසනවා. එතකොට මේ අපි කටින් ඒකේ නිසා තමයි මේවට වචී සංකාර කියන්නේ. කියන වචනේ කෙරෙන කාර්යයක්. ඒ වචනේ හැඩ ගැහෙන්නේ ওই විදිහට. වචනේ කියන්නේ කතා බහ හැඩ ගැහෙන විදිහ. කියනවයි විමසනවයි. විමසනවා කියන්නේ ප්‍රශ්න අහනවා. ඒතර කටින් නිහඬ වෙලා හිටියත් මනසින් ওই දෙක වෙනවා. කියනවා විමසන. කියනවා විමසනවා. එක්ක කියන් කියන් යනවා දොඩවගෙන යනවා. එහෙම නැත්නම් ප්‍රශ්න අහනවා හිතේ. ඒතර උත්තර දෙනවා. මේ මේ ත්‍රිත්ව කාර්යයන් හඳුනා ගන්නට භාවනාවේදී. ඔය විතක්ක ਵਿਚාර හඳුනා ගන්න නැතුව ඒ නිහඬියාවට යන්න බෑනේ. දැන් විතක්ක ਵਿਚාරෙන් අත්හැරියාමනේ නිශ්ශබ්දතාවය ඇති වෙනවා කියලා කියන්නේ. එතන විතක්ක ਵਿਚාර කියන්නේ වචන දෙක අත්හැරීම නෙමෙයිනේ. ඒ ඒ විතක්ක ਵਿਚාර කියන pāli වචන දෙක අත්හැරීම නෙමෙයිනේ. විතක්ක ਵਿਚාර කියන්නේ ක්‍රියාවන් දෙකක්. ඒ කියන්නේ වචී සංකාර කියන්නේ. ඒ වචී සංකාරය අඳුනා ගන්න. දෙදවීමයි විමසීමයි දෙක. මේ දෙකේ වටිනාකමක් තියෙනවා. ඒක මේ ප්‍රඥාව සිහිය ගෙනල්ලා ওই දෙක කරොත් ඒක යෝනිසෝමනසිකාරය බවට පත් වෙනවා. යෝනිසෝමනසිකාරය වෙන්නේ විතක්ක ਵਿਚාරම තමයි. එතකොට ඒ Tamanට අවශ්‍ය කාරණයක් පියා Taman විමසනවා. Tamanම ප්‍රශ්න කරමින් Tamanම හේතු හොයමින් යනවා. එතකොට ඒක සිහිය තියෙන්න ඕනේ ඒකට. ඒක පුරුද්දකට නෙමෙයි වෙන්නේ. අවශ්‍ය දෙයක් හිතාමතා චේතනාත්මකව කරනවා. එතකොට ඒක ධම්ම විචේ සම්බොජ්ජංගය කියන. එතකොට සම්බොජ්ජංගය. හැබැයි එහෙම නැතුව පුරුද්දට සිහිය නැතුව වෙනකොට ඒක බාධාවක් නීවරණයක් බවට පත් වෙනවා. සායි හඳුනාගන්න. ඒ ඔය මානසික කුරුදු දෙක හඳුනාගෙන අත්හැරලා ගන්න. දැන් අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ ඇහුවා වගේ මෙයා ඕන්නේ නැහැ. ඕන්නේ නැති බවක් දන්නවා. හැබැයි වෙනවා. එහෙම වෙන්නේ ඒ ඕන්නේ නැති බව අපේ මොලේ කියන්නේ අපි එහෙම බුද්ධියෙන් දැනගත්තට එතන ඇබ්බැහිවීමක් තියෙනවා ඒවා හිතන්න. අපි කලින් හිතලා හිතලා හිතලා හිතලා ඒවාට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ ඇබ්බැහිවීම ක්‍රියාත්මක වෙනවා නැවත. ඒසා වීරිය ඕනේ අත්හරින්න. සිහියෙන් දැනගත්තටම අත්හැරෙන්නේ නැහැ වීරියක් ඕනේ. හරයක් නැති බව දකින්න මේ සිතිවිලි වල හරයක් නැහැ. දැන් සිතිවිලි තමයි එකම හරය කියලා හිතාගෙන තමයි ඉන්නේ. සිටීම තමයි එකම හරය වෙන හරයක් නැහැ. මේ හරයක් නැහැ. ඔය දොඩමළු මනස කිසිම හරයක් නැහැ. නිසරු බව දැකලා අතහරින්න. ආනාපානසති භාවනාව විතර දැන් සුවයෙන් කෙරෙන හුස්ම රැල්ලත් දැනෙන්නේ නැති මොහොත තුලදී අපි ආපහු සිහිය ආරම්භ කරගෙන ඉන්නවද? නැත්නම් අර කය හුස්ම රැල්ල දැනෙන්නේ නැති ඒකත් අනිත්‍යතාවය කියලා මෙහි කරන්නේ කොහොමද? දැන් අපිට පස්සෙත් නැතිලා ඒක ධම්ම විද්‍ය සම්බුද්ධංගේ වගේ දැන් ඒකාන්තතාව මට්ටමට ඇවිල්ලා ඉන්න වෙලාවක ගොඩක් මොන හමුණත් ඒකත් අනිත්‍යයි කියලා දාලා ආපහු හොස්වරන්න යන්න ඕනද හොස්වරන්න අතහරන වෙලාවේ සිහිය නැති වුණා කියන තැනද තියෙන්නේ ඒක එතන විදිහට එහෙම දැනලා දුකරන්නත් අතහැරෙන වෙලාවල් අත්දකලා තියෙනවා. ඉතින් සියුමයි හොසරල තියෙනවා නමුත් මට ඒක ගැන හැඟීම ඇවිල්ලා නැහැ. ඒක අතරමං වීමක්ද? අතරමං වීමක් කියලා එහෙම හිතන්න යන්න එපා. එහෙම මේක කිසිම අතරමං වීමක් නැහැ. දැන් හුස්ම තියෙන බව දන්නේ කොහොමද? ආනාපාන සතිපය කෙරෙහි අවධානය යොමු ආශාස ප්‍රාශාසයේ තියෙන හිත දැනෙන ස්වභාවයන් ගන්නවා. ඔව් ඒක පැහැදිලිනේ. ඒක තමයි ඔස්සේ තියෙනවා. ඔව් දන්නවා. එතකොට දැන් හුස්ම දැනෙනවා දැනෙන්නේ නැති වෙලාවේදී කොහොමද දන්නේ හුස්ම තියෙන බව? ඔව් ඒතකොට විශ්වාසයන්නේ. ඒතර අපේ විශ්වාසයක් තියෙනවා. ඒක විශ්වාසයනේ. ඒ සිහියෙන් දැන ගැනීමක් නෙමෙයි එතන වෙන්නේ. අපේ හිතේ කියනවා නොදැනුණාට උස්ම තියෙනවා කියලා. ඒක සිතිවිල්ල. අත්දැකීමක් නෙමෙයි. ඒ කමක් නැහැ. ඒ සිතිවිල්ල අල්ලගෙන ඉන්න එපා. ඒ සිතිවිල්ල හිත ඕන එකක් කියන්න පුළුවන්. ඒ ඒව ඇත්ත නෙමෙයි. ඒක හිත සාක්ෂිකාරයක් කරගන්න එපා භාවනාවට. අත්හැරලා දාන්න. ඒ සිතිවිල්ලක සිතිවිල්ල. ඒතකොට දැන් මෙතන අත්දැකීම මොකක්ද කියලා බලන්න. ඉතින් අත්දැකීම තමයි හුස්ම නොදැනීම. ඒ හුස්ම දැනෙන්නේ ආස්වාදේ දැනෙන්නේත් නැහැ, ප්‍රස්වාදේ දැනෙන්නේත් නැහැ. ඒක තමයි අත්දැකීම. එතකොට මේ නොදැනීම දැනගන්න. ඒ කියන්නේ දැනෙන්නේ නැති බව දැනගන්න. දැන් දැනෙන්නේ නැහැ. ඒ හුස්ම දැනෙන්නේ නැති වුණාට තව දැනෙන දේවල් තියෙන්න පුළුවන්. ශරීරය දැනෙනවද බලන්න. සැහැල්ලුවක් දැනෙනවද? ඒ හුස්ම දැනෙන්නේ නැති වෙලාවට කොහොමද? හුස්ම දැනෙන වෙලාවට වඩා සැහැල්ලුද? හිත කොහොමද? දුවනවද? ඒ වගේ ඒ වෙලාවේ වෙනත් සජීවී අත්දැකීම් මොනවද කියලා බලන්න. සිතිවිලි නෙමෙයි. අත්දැකීම් වලට දැන් ආනාපාන සති භාවනාව මුල සිට අගටම ආස්වාස ප්‍රස්වාසත් එක්ක කරන භාවනාවක්. පළවෙනි පියවරේ සිට අවසාන පියවර දක්වා. එන හුස්ම නැතුව කරන භාවනාවක් නෙමෙයි. ආනාපාන සති භාවනාව කරන්ට බෑ ආස්වාස ප්‍රස්වාස දැනගන්නේ නැතිව. එහෙමනම් ඒක ආනාපාන සතිය නෙමෙයි. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා. ගැටලුවක්ම නෙමෙයි මේ වෙනත් භාවනාවලට වඩා ආනාපාන සති භාවනාවේ විශේෂත්වයක් තියෙනවා. දැන් අනිත් භාවනා ගත්තාම ඒ කමඨහන ඕනෑම භාවනාවක ඒ කමඨහන භාවනා වඩන්ට වඩන්ට වඩ වඩා ප්‍රකට වෙනවා. ඒ කමඨහන් කියන්නේ. හැබැයි ආනාපාන සතිය වෙන්නේ කමඨහන සිවුම් වෙනවා. වඩ වඩාත් සිවුම් වෙනවා. ඒ ඒ වෙනස තියෙනවා. අනිත් භාවනා කමඨහන් වෙයි ආනාපාන සතියයි ගන්නවා. කමඨහන වඩාත් ප්‍රකට වෙන්නේ නැහැ. ඉන්දෙන්ද සිවුම් වෙනවා. රළු වෙන්නේ නැහැ, ගොරෝසු වෙන්නේ නැහැ, සිවුම් වෙනවා. එන්නේ සිවුම් වෙන්නේ අනිත් කමඨාන් බාහිර කමඨාන්. ඒ හුස්ම කියන්නේ වෙනස්ම දෙයක්. හුස්ම තමා ශක්තිය. හරියට නිකන් වාහනයකට පෙට්‍රල් වගේ. විදුලිය වගේ කිසියම් යන්ත්‍රයකට හුස්ම. එතකොට මේ යන්ත්‍රය බොහොම වේගෙන් වැඩ කරනවා නම් ලොකු බරක් දාලා යන්නේ ලොකු දහනයක් වෙනවා. ඒ ලොකු ශක්තියක් අවශ්‍ය වෙනවා. ලොකු විදුලියක්. විශාල පෙට්‍රල් ප්‍රමාණයක් ඕනේ වෙනවා. හැබැයි ඉතින් එන්නේ වේගය අඩු වෙනකොට අර ඒකේ බර අයින් වෙනකොට එහෙම එහෙම ගිහිල්ලා මේක නැවතුණා කියනකොට වාහනේ නවත්තලා තියෙනවා. නවත්තලා තියෙනකොට ඒ හඬ ඒ වාහනේ බොහොම හෙබීට එන්ජින් එක වැඩ කරන්නේ. තම එන්ජින් එක වැඩ. එන්ජින් එක නැවතිලා නැහැ. එතකොට අර මහ කන්දක වරදාගෙන යනකොට අවශ්‍ය වුණු පෙට්‍රල් ප්‍රමාණය දැන් මේ නවත්තලා තියෙනකොට ඕනි ප්‍රමාණය බලන් බොහොම ටිකක්. තමයි මේ වාහනේ එන්ජින් එක වැඩ කරනවද නැද්ද කියලා ඇහෙන්නේත් නැහැ. ඉතින් භාවනාවෙන්ුත් ඒක වෙනවනේ අපේ කායික වශයෙන්ුත් නිශ්චලයි මිනිස්සය යෝගිය. මානසික වශයෙන්ුත් එයාගේ කලබල නැහැ, ආවේග නැහැ, සංසුන්. ඒකට මේ මේ සමස්ත පද්ධතියම බොහොම සැහැල්ලුයි. ඒකට ලොකු හුස්මක් ඕනේ වෙන්නේ නැහැ. මහා බර හුස්මක් ඕනේ නැහැ නේද? හුස්ම එන්නේ සිවුම් වෙනවා. සිවුම් වෙනවා කියන්නේ බොහොම පොඩ්ඩයි. තාම පොඩ්ඩයි. කෙටි හුස්ම ඕනේ. කෙටි සැහැල්ලු හුස්ම. දැන් ඒ එතකොට මේ පද්ධතිය සැහැල්ලු වෙන වේගයක් තියෙනවනේ කොච්චර ඉක්මනට මේ පද්ධතිය සැහැල්ලු වෙනවද? ඒ ඒ කියන්නේ හිතයි ගතයි සැහැල්ලු වෙන වේගයයි භාවනාව දිනු වෙන වේගයයි එක සමාන නොවෙන්න පුළුවන්. භාවනාව දිනු වෙනවා කියන්නේ සිහියේ දිනු වීම. මේ සති කියන ඉන්ද්‍රිය ඒක ඉන්ද්‍රියක් නේ සතිය කියන ඉන්ද්‍රිය තිබුණොත් තමයි හුස්ම දැනගන්න පුළුවන්. සති ඉන්ද්‍රිය තිබුණොත් පැත්තට සති ඉන්ද්‍රිය දියුණු වීමට වඩා වේගයෙන් සමාධි ඉන්ද්‍රිය දියුණු වුණොත් ඒ කියන්නේ ඔය පස්සද්ධිය වගේ එක සැහැල්ලුව ඊට වැඩි ඉක්මනට සිද්ධ වුණොත් එතකොට සිහිය හිමීට ඊට වැඩිය සියුම් මේ හුස්ම. එතකොට පේන්නේ නැහැ. කියන කාරණේ පැහැදිලි ඇති. ඒ හුස්ම සියුම් හුස්ම දැනගන්න මට්ටමට සිහිය තාම සියුම් වෙලා නැහැ. සිහිය සියුම් වෙන්නේ හිමි හිටකම්. හැබැයි ඊට ඉක්මනට ශරීරය හිතයි සැහැල්ලු වෙලා. ඒතර මේ ඉන්ද්‍රිය ඒකයි සමබර නැති වෙන වෙලාවල් තියෙනවා. ඒතර මේ ඉන්ද්‍රිය සම කරගන්න සම වුණාම ඒ කියන්නේ සමාධිය අඩු කරගන්න නෙමෙයි ඕනේ එතන. සිහිය තව ටිකක් දියුණු කරගන්න. ඒ සිහිය දියුණු කරගන්න තියෙන ක්‍රමය තමයි මේ අර නොදැනෙන බවට සිහිය යොමු කරන්න. නොදැනෙන බවට. හුස්ම දැනෙන්නේ ඒක වෙන දැනෙන්නේ මොනවද බලන්න. ඒත් මේ හැම විටම සිහිය දිනු කරගන්න තියෙන්නේ සිහියෙන් ප්‍රයෝජන ගැනීමෙන්මයි. සිහියෙන් වැඩගත්තොත් විතරයි සිහිය දිනු වෙන්නේ. සිහියෙන් වැඩ ගන්න ඒ වෙලාව. ඒතර සිහිය දිනු වෙනවා. සිහිය දිනු වෙනකොට අර සියුම් හුස්ම දැනෙන්න පටන් ගන්නවා. එහෙම ගිහිල්ලා සිහිය හුස්මටත් වැඩිය සිහිය සිහින් වුණොත් එහෙම එතකොට තමයි අර හුස්ම හුස්ම ගන්නවා හුස්ම කියන ආස්වාසේ පටන් ගන්නවා ආස්වාස වෙනවා ආස්වාස වෙලා ඉවරයි. මේ ඒ අවස්ථා තුනම දකින්න පුළුවන්. සිවුම් සිහියක් තියෙනවා. මොකද ඒ සිහිය දැන් සිවුම්. හුස්මට සාපේක්ෂව සිහිය සිවුම්. ඒ නිසා හුස්මේ මේ අවස්ථා දෙක තුනම දකින්න පුළුවන්. ප්‍රස්වාසයේ පටන් ගත්ත ප්‍රස්වාස වෙනවා ප්‍රස්වාස වෙලා ඉවරයි. දැන් මේ ලක්ෂණ දකින්න පුහුණු කරන්න. හුස්ම දිහා බලාගෙන සිටීමෙන්ම සෑහීමකටපත් වෙන්න එපා. ඊට වැඩිය ටිකක් සිහිය තව යොදවා ගන්න. මෙහෙවන්න. ඒක ආස්වාසේ සිද්ධ වෙනවා. ආස්වාස වෙලා ඉවරයි. ප්‍රස්වාස වෙනවා. ප්‍රස්වාස වෙලා ඉවරයි. එහෙම ආස්වාසයක්ම ඇති වෙනවා. වෙනවා. නැති වෙනවා. ප්‍රස්වාසෙ දුක් හට ගන්නවා. සිදු වෙනවා නැති වෙනවා. දැන් තෙමි සිහිය සිහි කිරීමේ සීමාවක් නෑ නේද? ඔය කිසිම ඉන්ද්‍රියක සීමාවක් නෑ. ඉන්ද්‍රියන් පහේම ගත්තාම සීමාවක් නෑ. ඒක ඒ කියන්නේ මෙහෙම සීමාවක් අපිට දාන්න පුළුවන් දැන් දුක නැති කරගන්න අවශ්‍ය සිහිය කොපමණද? ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වල කොපමණ කොයි ප්‍රමාණයකට තිබුණොත් කෙලෙස් නැති කරගන්න පුළුවන්ද කි? ක්ලේශයක් ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන්ද කියන සීමාවක් හදාගන්න පුළුවන්. හැබැයි ඒ සීමාව තමයි උපරිම සීමාව කියන්න බෑ. ඉතින් ඒ වගේ කොච්චර හරි දිනු කරන්න පුළුවන්. දේශනාකට කියලා දුන්නා මේ කමඨහන කොමස්තු වගේ මේ සිද්ධ වෙනදී දැන ගැනීමයි වැදගත් වෙන්නේ. සමාස්කාරය මෙතන වැදගත් වෙන්නේ. සිහිය කියන ක්‍රියා කවදා කියලා දැන් තෝරන්නේ. ඔය සිදුවෙන දේ දැනගන්නේ සිහියෙන්නේ. බොහෝ දේ සිදුවෙනවනේ අපි දන්නේ නැති වුණාට. ඒ දන්නේ නැත්තේ අපිට සිහිය නැති නිසා. ඒ තියෙන සිහිය මදි නිසා සිදුවෙන දේවල් හරි වේගෙන් වෙන්නේ. සිහිය අපේ සිහිය බොහොම මන්දගාමි. දුර්වලයි. ඒ නිසා දැනගන්න බෑ. ඒක සිහිය සිවුම් කර ගැනීම තුළ සිදුවන දේ සිදුවන ආකාරයෙන් දැනගන්න පුළුවන්. මෙහෙමනේ වෙන්නේ කියලා. කොහොමද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. අපිට ඒක විශ්වාසයක් විතරයි තියෙන්නේ. මෙහෙමයි වෙන්නේ, අර එහෙමයි වෙන්නේ. කොහොමද වෙන්නේ? හොයාගන්න ඕනේ ඒකනේ කොහොමද වෙන්නේ? කොහොමද තරහ එන්නේ? ඒතරේ කොහොමද තරහ එන්නේ කියන එක දැනගන්න නැතුව තරහ නැති කරගන්නේ කොහොමද කියලා හොයාගන්න බෑ අපිට. ඒතර අපි විසින්ම හොයාගන්න ඕන එකක් කොහොමද තරහ එන්නේ? කොහොමද නොතිබුණු ආශාවක් ඇති වෙන්නේ? තිබුණ නැහැ. දැන් හිතේ කිසි ආසාවක් නැහැ. මේ මිදල එකපාරට ආසාවක් එනවා. ඒක කොහොමද මේ ආවේ? ඒ ප්‍රශ්නේ තව කෙනෙක්ගෙන් අහන වැඩක් නෑ. අහන්න බලුවා. ඇහුවොත් ඒ උත්තරේකුත් ලැබෙයි අපිට. නමුත් ඒකෙන් වැඩක් නෑ. ඒකෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. අපිම හොයාගන්නට ඕනේ. ඒකට ධම්මානුපස්සනාව විස්තර කරන්නේ ඒ විදිහට Taman විසින් හොයාගන්න. නැවත ඇති නොවන විදිහට කොහොමද මේ නීවරණ නැති කරගන්නේ කියලා. ඒ ක්‍රමයේ කියලා නැහැනේ ධම්මානුපස්සනාවේදී. ඒක හොයාගන්න කියලානේ. කොහොමද කියන එක. ඇති වුණා වූ නීවරණේ නැවත ඇති නොවනසේ කොහොමද නැති කරගන්නේ? නැවත ඇති කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද? නීවරණයක් තියෙනකොට තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒක හොයාගන්න දෙයක් නැහැ. තිබිච්චක නැත්තම් නැහැ කියලා දැනගන්නත් පුළුවන්. ඒකෙත් හොයාගන්න දෙයක් නැහැ. ක්‍රමයක් හොයාගන්න ඕනේ නැහැ. තියෙනවා නම් තියෙනවා නැත්තම් නැහැ. නැති දෙයක් අලුතෙන් ඇති වෙනවා නම් ඒත් හොයා දැනගන්න පුළුවන්. ඒකෙත් හොයාගන්න දෙයක් නැහැ. හොයාගන්න තියෙන්නේ අපිට හොයාගන්න එකක් ඉතුරු කරලා තියෙනවා ධම්මානුපස්සනාවේ මොකද්ද? දැන් තිබිච්ච එක නැති වෙලා ආපහු වෙනවනේ. දැන් තියෙන තරහ අපි කියලා නැති වුණා. හැබැයි ආයෙත් ඒ සිද්ධිය මතක් වෙනකොට තරහ එන්න පුළුවන්. ඒ සිද්ධිය නැතුණත් වෙන සිද්ධියකට තරහ එන්න පුළුවන්. එතකොට මේ තරහෙන් සම්පූර්ණයෙන් අපි නිදහස් වෙන්නේ නැහැ. කොහොමද වර්තමාන තරහ තරහෙන් අපි නිදහස් වෙන්නේ? අනාගතයේ තරහක් ඇති කරගන්නේ නැතිව මට හොයාගන්න වෙනවා. ඒ ක්‍රමවේදයේ යාන්ත්‍රණය හොයාගන්න. ඒ හොයාගන්න නම් තරහ ඇති වෙන්නේ කොහොමද කියලා හොයාගන්න. ඒ තරහ ඇති වෙන රටාව හොයාගන්න නැතුව නැති වෙන රටාව අපිට අනාවරණය කරගන්න බෑ. මේක සිහිය කියමු කියන්නේ ක්‍රම වේදයේ තුල ප්‍රතිපලයක් වශයෙන් වෙනස්ව මනස්කාරය තියෙනවා කියන්නේ ඔය යෝනිසෝ මනසිකාරයට අවශ්‍ය මූලිකම සුදුසුකම අපි සම්පූර්ණ කරගත්ත සීය සිව් කිරීමේ. හැබැයි එහෙම කළා ඉන්න පුළුවන් කෙනෙකුට යෝනිසෝ මනසිකාරයට යන්නේ නැතුව ඔය ඉන්න පුළුවන් සිව් සීයක් තියාගෙන එයා දන්නවා වෙන දේ මොකද්ද. ඒක ඉන්න පුළුවන්. ඉඳීම තුලින් සමාධියකුත් ඇති වෙනවා. කියන්නේ කලබල නැහැ, සිද්ධ වෙන දේ දන්නවා. ඒ දේවල් එක එකතු වෙන්නේ නැහැ. ඒවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඉන්න පුළුවන් සියුම් සියයක් තියාගෙන. ඒකෙන් ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ අපිට අවබෝධයක් ලැබුන්නේ නැහැ. සියුම් සිය නැති වෙලා ගිය ගමන් ආයේ පරණ දේවල් එහෙම්ම වෙන්න පටන් ගන්නවා. පුරුදු ඔක්කොම ටික ආපහු වෙනවා. ඒ සියුම් සිහියක් ඇති කරගෙන සියුම් සිහිය මෙහෙවන්නට ඕනේ සොයා බැලීමක් සඳහා. ඒක අපි චේතනාත්මකව කරන්න ඕන එකක්. යෝනිසෝ මනසිකාරය ඉබේට වෙන්නේ නැහැ. ඉබේට වෙන්නේ අයෝනිසෝ මනසිකාරය. සිව්සිය කියන්නේ යෝනිසෝ මනසිකාරයට අත්‍යවශ්‍යම උපාංගයක්. සමාජයක ගැටෙනවලදී ගැට ගැටෙනවා කියන්නේ විතර සමාජයක ගැට ගැටින්ද එදා හවසට වාඩි වුණත් එහෙම නැත්නම් එදා පැත්තකට ගිය සමාජයේ ගැටිච්ච දේවල් ආපු අපිට ගොඩක් බාධා කරනවා. ඒ කියන්නේ ආපහු මතකයට එනවා නේ. හැබැයි සමාජයේ තියෙන කෑස්ස ටික දවසක් ඉන්නකොට එහෙම ගැටි වෙන ගොඩක් හරි. ඉතින් අපිට මේ මේක හදාගන්නේ සමාජයෙන් ඇතුලේ ඉඳලා ඒක හදාගන්නේ හොඳයි නැත්නම් ඒ ගැටි ගැටි තව කරගෙන යන්න හරි. ඒ සමාජයෙන් ඇතුලේ ඉන්න දවස් මාසක් පස්සේ ගියන් පස්සේ ඒක ගොඩක් මේ අනුමැති කල්පනා එන හරි මාගේ. අපි ඔක්කොම එකතෙලා කතා කරමුකෝ නේද මම. මම කියනවා කියනවා. අපි මෙතනදී අඳුර නැති නේද මේ. පෙරහැර විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාන්ති ජේෂ්ඨ කතිකාචාර්ය තමයි තමයි. මම ඇත්තටම මේක සහභාගී වෙන්න නෑ මේ අපේ දුමත් කියන දේවල් ආගෙන මම ලොකු හින්දරයක් ලැබුවා. <laughs> ඒ වගේම ධර්ම ආවර්ජනයක් කළා. දැන් ඔබතුමා ප්‍රශ්නයට යොමුනොත් තියෙන්නේ ප්‍රශ්නකින් අයින් වෙලා ගියාම ටික කාලයක් හිටියාම මේ වගේ දර කැවෙන්න ඒක ලේසිද කියලානේ ටිකක් දේශී කියලා දැනලා තියෙනවා. දැනලා තියෙනවා. ඒක ඇත්තටම වෙන්නේ මට හිතෙන විදිය නම් ඒ ප්‍රශ්නේ අයින් වෙලා යනව නෙවෙයි වෙන්නේ. අපේ හිතේ ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ අරගෙන ඉන්නේ. අරගෙන ඇවිල්ලා ප්‍රශ්නය ගැන අපි වෙන විදිහේ ආකල්පයක් අපේ ඇති කරගන්නවා. අපි සියුම් විදිහේ ප්‍රශ්නය මෙතෙන්ද ගෙනල්ලා බලනවා. බලපුවාම ලේසි එකෙන් යම් කිසි වෙන විදිහේ ප්‍රවේශයක් වෙන විදිහේ ඒකට විසඳුමක් හොයාගන්න. එතකොට අපි අර ප්‍රශ්නය තියෙන තැනට ආපහු ගියාම අපි හිතන මේ ඇත්තල එක නිසා ඉන්නේ කියලා නෑ ඒක වෙලා තියෙන්නේ ප්‍රශ්නෙත් එකමයි අපි ඇත්තලා හිටියේ. හැබැයි ප්‍රශ්නයට කිසියම් විදිහේ දොරස්තකමක් දීලායි අපි ප්‍රශ්නේ දිහා බැලුවේ. අපි ප්‍රශ්නයට වෙලිලා ඒකේ ගැරිලා නෙවෙයි විසඳුවේ. අපි ඒක දිහා බැලුවා ටිකක් දුරස්තකමක් දීලා. ඒක අර ප්‍රශ්න කලින් ඉඳලා තේ කරන්න පුළුවන් වෙලාවල් එනවා. හැබැයි ඒක බොහෝ විට වෙන්නේ නැත්තේ අපි දන්නේ නැතුව ඒ ප්‍රශ්නයක් තුළ ඉන්නකොට අපි ප්‍රශ්නේ නිමග්න වෙලා ගැරිලා ඇතුල් වෙලා ඉන්නේ. ඒක අපි බලන්නේ හැම වෙලාවෙම ප්‍රශ්නේ දිහා දුරස්තකමක් දෙන්නේ නැතු. ඒකට අවශ්‍යතාවය තියෙන්නේ ඇත්තටම ඒකෙන් ඇත්තලයිම කියලා කියන්නේ ඇත්තම ඇත්තලයි නීමක් නෙවෙයි. අර ප්‍රශ්නය අරගෙන ඇවිල්ලා ඒකට නිවැරදි විදිහට පොඩි දුරස්තකමක් දීලා බලලා තියෙනවා. නැත්තම් අර විතර අපි කියන්නේ යෝනිසෝ මනසිකාරයක් එළඹ සිට සීලියක් අවදි බවක් ඇති කරගෙන තියෙනවා. එතකොට අපිට හිත කියලා දෙනවා. හොඳයි දැන් අදිෂ්ඨාන ගන්න ආයෙත් එහෙම වුණාම අරතරම් සැරේට හිත කම්පා නොවේ. ඉතින් ඒ අදිස්ථාන තිබ්බට සමහරට කම්පා වෙනවා. කිසිවගේ පුරුදුත් වෙනවා. අවසර මට ඕකෙදි මම හැදෙන්න කලින් මදින් දන්නේ මට කිසි ප්‍රශ්න මේකයි ප්‍රධාන වශයෙන්. ගෙදර මුදල් සීදී කියලා ගන්න කියලා. ඒක මම හරි හරි ඉන්ට්‍රස්ටිං කතාවක් කරා. ඒක ඒකට තායි කෙනෙක් ඇවිල්ලා මම දැක් කියනවා. ඒක පිටියට යන්නේ නෑ. ඉතින් ඊට පස්සේ ආයෙ පැත්ත කරලා වාඩි වෙනකොට ওই දැකපේවත් තිබෙලා නිතරම එනවා. ඒ මෙහෙට එන වඩනම් මේ දැකපේව ඒ ආසන්න අමතක ලෙවල. ආයෙ ඒ ඒ ප්‍රශ්නයි බාධාක දෙන්නෙත් නේ අමතකත් වෙලා ඉවරයි. මේ ආපම ඉතින් කලක් ටිකක් වගේ ඉන්නකොට ලොකු ප්‍රශ්නයක් තිබ්බොත් නම් එනවා ඇති. ලොකු ප්‍රශ්නයක් අරගෙන එන එකක් මගේ අත්දැකීම මත දැන. ඒක දැනෙන්නේ නැහැ මට දින උගේ පොඩි පොඩි දේවල් නිකම් පරිසරයේ තීර දේවල්නේ පරිසරයේ දකින්න දේවල් අහනේම වාඩි වෙනකොට එකපාරට මතකලේ ඒක ඔස්සේ ටිකක් වෙනවා. යනකොට මම මෙතන නෙවෙයි මං ඉන්නේ ප්‍රශ්නේ ගාව. ඒක වැදගත්ම නැති එකක් ඒක. ආයි ටීවී එක බැලුවේ නැත්තම් මේක මම හිතන්නේ ආයි මතක වෙන්නේ කුත් නෑ. ඒ වගේ දේවල්. කිසිම තේරුමක් නැති දේවල්. මේ ගෙදර ඉන්නකොට වාඩි වුණා මතකද එදා? නැවත මම ඒකට පිළිතුරු දීලා තියෙනවා මට. දැන් අර මේ අපි අපි විතර අහන අජනත් වෙන නෙකම්ම නිකම්ම මේ ඒ පාරමිතාවක් නයිස්කම් කියන්නේ මේ අපි ගීගෙන් අතහැරලා මේ මානවයෙන්ම නෙවෙයි මනුනාට පස්සේ නිකම්ම පුරුදු වෙනවා මාන නොවිතේ පුරුදු වෙනවා නිකම්ම කියන්නේ අර ඉස්සලා අපි උපමාසය පැහැදිලි කරනවා අතහැරීම අතහැරීම අපි මොනවා පැත්තෙන් හරි අල්ලාගෙන ඉන්නවා එක්ක ගැටි ගැටි අල්ලාගෙන ඉන්නවා එක්ක වෙනත් විදිහකින් ඒක අල්ලාගෙන ඉන්න අපිට වාසිදායකයි කියලා හිත සතපාන්නයි කියලා අල්ලාගෙන ඉන්නවා ওই දෙකම අතාරින්න ද්වේෂයෙන් මේ සතර වලදී තියෙන අතහරින්න හැබැයි යම්කිසි හිත පුහුණු කරන ක්‍රමවේදයක් අපි දන්නවා තියෙනවා. මෙහෙම දැනගෙන එනවා කියන්නේම අතහැරීම පුහුණු කරනවා. මේ කම්මේ පුහුණු කරනවා. ඒකේ පුරුදු වීම තුළින් ලබන අභ්‍යාසය උදව් වෙනවා අපිට. ඉතින් මේ වගේ දැනකට නිතර ඒම ඇතරම අතිශයින්ම වැදගත්. ඒක තමයි අපි කල යුත්තේ. එහෙම දැන් වාගෙන යනවා. ගියාම ඒකේ තේරුම පලයමක් නෙවෙයි. අර මම කිව්වා වගේ හැම වෙලාවෙම නිකම්ම කුරුද. එතනින් වෙනත් විදිහේ පරිසරයක් හදලා එතන අර අභ්‍යාසයේ අවස්ථාවක් තියෙනවා. මොකක්ද? ඔව්. සිහියයි සමාධිය කොයි විදිහටද සම්බන්ධ වෙන්නේ? මේක වෙනසක් නැහැනේ. දැන් මේ සමාධි සති සමාධි කියන ඉන්ද්‍රිය ඒකේ මේ ඉරියව්වත් එක්ක කිසි සම්බන්ධයක් තියෙන එකක් නෙමෙයි. කියන්නේ වාඩි වෙලා පරයන්කේක හිටියත් සති සමාධි නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්මා සමාධිය කියන එක මේ ඉරියව්වක කොටසක් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ම ඉරියව්වකට සම්බන්ධ නැහැ. ඒක මෙන්න මේ ඉරියව් හිටියොත් තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ සම්මා වාචා තියෙන්නේ. එහෙම එකක් නැහැ. ඒතර අනිත් හතම පැහැදිලිනේ. දැන් ඔය සම්මා සමාධියත් ඉරියව්වට අදාළ කාරණයක් නෙමෙයි. ඒක ඕනෑම ඉරියව්වක සම්මා සමාධිය තියෙන්නත් ඕනේ, තියෙන්නත් පුළුවන්. ඒ සම්මා සමාධිය නේද? සම්මා සමාධිය නම් ඒක ඉරියව්වේ ප්‍රශ්නයක් නෑ. අතර ඉරියව්වෙන් සම්මා සමාධිය තියෙන්න ඕන. එතකොට දැන් මේ සක්මන් භාවනාව ගත්තාම සිහිය කියන්නේ සක්මන් භාවනාව විස්තර කරන්නේ දැන් මේ සක්මන් භාවනා කරන ක්‍රම බොහෝම තියෙනවා. ඒ පාසලින් පාසලට වෙනස් ඒ භාවනා. පාසල් වලින් පාසලට එක එක ක්‍රම තියෙන ඒ ක්‍රම වල වරදක් නැහැ. වරදක් නැහැ කියන්නේ කොහොම වරදක්වත් නැහැ ක්‍රමයක් ගත්තාම හරියට ආනාපාන සතිය වගේ එකට ක්‍රම රාශියක් තියෙනවා බුරුම ක්‍රමේ තායිලන්ත ක්‍රමේ මේ විවිධ ක්‍රම බුරුමෙත් එක එක ක්‍රම තියෙනවා දැන් ආනාපාන සතිය ධර්ම විස්තර කරන්නේ සතෝ ආස්ස සති සතෝ පස්ස සති එහෙමනේ සිහියෙන් ආස්වාසේ සිහියෙන් ප්‍රස්වාසේ ඒක තමයි මුල ඒක තමයි පදනම මේ පදනම ඉඳගෙන අපිට ක්‍රමයක් හදා ගන්න පුළුවන් එතකොට සක්මන් භාවනාව කියන්නේ මේ ඒත් ඒ වගේ ගච්ඡන්තෝ ආගච්ඡාමි इति භජනා. නැවිදිනකොට ඇවිදින බව දන්නවා. ඒක තමයි සක්මන් භාවනාවට ධර්මයේ දීලා තියෙන බොහොම සරලම සරලම නිර්වචනය. දැනගෙන ඇවිදීම. එතකොට ඒක එහෙම සරල වුණාට ඒක තමයි අමාරුම දේ. ඇවිදින එක අමාරු නෑ ඒක හරි ලේසි. ඇවිදින බව දැනගෙන ඇවිදීම හරි අමාරු. අමාරු ඇයි අර පුරුද්ද නිසා. දැන් පුරුද්දටනේ ඇවිදින්නේ. පුරුද්දට ඇවිදිනකොට නැවිදින්න පුරුදු කලේ අපි ඒ අපි විසින් ඇති කරගත්ත පුරුද්දක් නිසා දැන් මේ පුරුද්දට පුළුවන් අපි වෙනුවෙන් ඇවිදින්න. අපි කියන්නේ ශරීරය වෙනුවෙන් නෙමෙයි දැන් මේ මනස වෙනුවෙන් එයාට ඇවිදින්න පුළුවන්. දැන් අවධානය ඕනේ නැහැ. අවධානය ඕනේ පුහුණු කරන කල් විතරයි. පුහුණු කරාට පස්සේ යමක් පුරුද්දක් බවට පත් වුණාට පස්සේ ඒ පුද්ගලයා වැදගත් නෑ. පුද්ගලයා නොවැදගත් කෙනෙක් වෙනවා. පුරුද්ද තමයි එතන බලවත්. පුද්ගලයා දුබලයි. ඕනෑම පුරුද්දක් ඉදිරියේ පුරුදු කළ කෙනා දුබලයි. ඒක තමයි මේ ලකෝම හානි. පුරුදු කියන ඒවාගේ ලකෝම හානි එක තමයි. හොඳ හෝ නරක ඕනෑම එක පුරුද්දක පුද්ගලයා දුබල වෙනවා. පුද්ගලයාගේ ස්ථානෝචිත ප්‍රඥාව නැති වෙලා දැනට සුදුසු විදියට ක්‍රියා කරන්න බෑ. පුරුද්දට අනුව තමයි ක්‍රියා කරන්නේ. හොඳ වුණත් නරක වුණත්. එතකොට දැන් අවධානය ඕනේ නැහැ නේ ඇවිදින්න. ඒත් අපි නිදහස්. එතන නිදහස් වුණාම මනස මොකද කරන්නේ? එයා එයාට ඕනේ ඕනේ දේවල් කරන්න පටන් ගන්නවා. ඒ ඒ වෙලාවේ හිතන දේවල්, සැලසුම් කරන දේවල්, තීරණ ගන්න දේවල් එකක්වත් අර ඇවිදීමට ඕනේ ඒ ක්‍රියාවට අවශ්‍ය නැහැ. මනස අනවශ්‍ය වූ කාර්යයන් රාශියක යෙදිලා. ඒකෙන් තමයි මනස අවිවේකී වෙන්නේ. ඇවිදීමෙන් කිසි කෙනෙක් අවිවේකී වෙන්නේ නැහැ. ඇවිද්දා කියලා ඇඟට මහන්සියක් දැනුනොත් මිස හිතට මහන්සියක් කොහොමද දැනෙන්නේ? දැන් සක්මන් භාවනාවේ හිත විවේකයටපත් වෙන්නේ නේ. ඒක ඇවිදින බව දැනගන්න. ඒක තමයි සිහිය. සතිය ඕන වෙන්නේ ඒකට ඇවිදින බව දැනගන්න. ඉතින් දැනගන්න උපක්‍රමයක් හදාගන්න පුළුවන් එක්ක උපාදයකට යොමු කරලා ඒ පාදයන්හි චලනයන් ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. පාහසෝනවා, දිමින් තියනවා. ධන හිස් නැවෙනවා දිගෑරෙනවා ඒ යටිපතුල් ලෙස වෙනවා ඉස්සල්ලා ඉලුඹ ඉස්සෙනවා ඊළඟට ඇඟිලි ලෙස වෙනවා ඊළඟට ගිහිල්ලා ඇඟිලි පිටින් තියෙනවා ඊපස්සේ විලුඹ තියෙනවා ඉතින් ওই විදිහට මොනවා හරි ඒ කෙරෙන කාර්යයන් ඒ පැවිදීම පියවරකට දෙකකට බෙදලා කොටස් කීපයකට බෙදලා ඒ ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. ඒකට මනසට වැඩක් තියෙනවනේ දැන් එතන වර්තමානයේ එහෙම නැත්නම් පොළවේ ස්පර්ශය ගැන අවධානය යොමු පුළුවන්. මේ කොහොමද? සිහිය කියන්නේ ඒකයි. ඒකට සක්මනට සිහිය ඕනේ. සිහිය නැතුව සක්මන් භාවනාවක් වෙන්නෙම නැහැ. ඇවිදීමක් වෙන්න පුළුවන්, සක්මනක් වෙන්න පුළුවන්, භාවනාවක් වෙන්නේ. ඒක සමාධිය යනු ඒ ප්‍රතිඵලයක් විදිහට ඒ එහෙම සිහියෙන් ඈමේ ප්‍රතිඵලයක් විදිහට අර හිතේ ඇති වෙනවා තැන්පත් බව. ඒ විසිරෙන බව අඩු වෙලා යනවා. වර්තමානයේ හිත තැන්පත් වෙනවා රැඳෙනවා වර්තමානයේ රැඳෙනකොට වර්තමානයේ පැහැදිලිව පේන්න පටන් ගන්නවා ඒ වෙලාවේ වර්තමානයේ ඇහෙනවා ඒ පේන දේවල් තියෙනවා ඒවා පැහැදිලිව දැනගන්න පුළුවන් ඊළඟට මේ කලබල වෙන්නේ කලබල වෙනවා කියන්නේ මේ දුවනවා දඟලනවාම නෙමෙයි මානසික වශයෙන් ඒ දේවල් මේ වලට අපි ප්‍රතික්‍රියා දක්වන්නේ යන්නේ නැහැ ඇලීමෙන් ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැහැ හොඳයි කියලා බදාගෙන ගැටීමෙන් ප්‍රතික්ෂේප කරලා දඟලන්න යන්නේ නැහැ එතකොට ඇති වෙනවා කිසියම් උපේක්ෂාවක් ඒත් මේ ඔය කියපු කාරණා දෙක තුන එකට එකතු වුනහම ඒ ලබන අත්දැකීමට තමයි නැත්නම් ඒ හැකියාවට තමයි සමාධිය කියන්නේ වර්තමානයේ දැන්පත් වීම වර්තමානයේ සිදුවන දේ දැන ගැනීම ඒ සිදුවන දේට කලබල නොවීම. ඒතර මේ හැකියාවන් තුන මේවා හැකියාවන් තුනක් කුසලතා තුනක්. මේ කුසලතා තුන කිසියම් මට්ටමකට එකට එකතු වෙනවාද? එතකොට අන්න ඒකට වචනයක් දෙනවා සමාධියකේ. ඒ සමාධිය ඇති වෙන්නේ අර සිහියේ ප්‍රතිපලයක් විදිහට. සිහියේ වීරියේ ප්‍රතිපලයක් විදිහට. සති වීරිය දෙක නැත්තම් සමාධියක් එන්නේ නැහැ. එතකොට මේ දැන් සක්මන් භාවනාව ඇත්තටම මේ ඔය සමාධිය ඇති කරගන්න බොහොම උදව් වෙන භාවනාවක්. සමහරට අර පරියංක වාඩිලා කරන භාවනාව වගේම ඊටත් වැඩිය ඔය සක්මන් භාවනාව සමාධියක් ඇති කරනවා. ඒ නිසා මේ සමහර ඔය තායිලන්තයෙන් සමහර භාවනා මධ්‍යස්ථානවල වාඩි වීමක් නැහැ. සක්මන විතරමයි. සක්මන් මලු කියනවා. ඇය ගණන් සක්මන් කරනවා. ඒක හොඳටම වේතරපත් වෙනවා මහන්සි වෙනවා. වාඩි වෙන්නේ නැහැ ටිකක් හාන්සිලා ඉඳලා ආපහු සක්මනවා. ඒ සමාධිය මේ අර පටලව ගන්න එපා අර පටු ඒකාග්‍රතාව කියන අදහස ඒ කියන්නේ මොනවත් හිතෙන්නේ අකර්මණ්‍ය වූ මනසකට නෙමෙයි සමාධි හිතක් කියන්නේ. බොහොම ක්‍රියාකාරී මනසක්. හැබැයි නිහඬයි. අපට ඇත පොඩි දැනගැනීමක් දැනගැනීමක් කරන්න අවශ්‍යයි. දැන් අපි වර්තමානයේ දේශනාවදී නිතරම කියන දෙයක් තමයි මේ මොහොත සහ මෙම ස්ථානය ගැන නිකන්තරේ අවදියෙන් ඉන්නේ. නමුත් අපි එදිනෙදා අපේ ජීවිතය ගත කරනකොට අපි තුළ තියෙනවා විවිධ ඇවතුම් කරතුම් අපිට විවිධ ආකාරයක සිතුවිලි පහළ වෙනවා. ඒ සියලුම දේස අපේ අතීතයේ අපි ලබපු අධ්‍යක්ීම් වල එහෙම නැත්නම් අපි ලබපු භවයන්ගේ ප්‍රතිඵලයක් විදිහට අපේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහි ප්‍රතිඵලයක් විදිහට අපේ අනාගතයත් ඒ ඒ මතම රැඳෙනවද කියන පැහැදිලි කිරීමක් කරගන්න. ඒ තුල හොඳ හොඳ අපිට පහළ වෙන සිතුවිලි අදහස් ඒ ඇතුම් පැවතුම් තුල හොඳ දේවල් මෙන්ම නරක සිතුවිලි අදහස්ද තියෙන්න පුළුවන්. ඒකේ සියල්ලම අපේ අතීතයේ ප්‍රතිබිම්බයක් විදිහට වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ ඒකත් අපේ අනාගතයත් ක්‍රියාත්මක වෙනවා. ඔය ක්‍රම දෙකකට වෙනවා ඉතින්. ඒ වෙනවා කියන්නේ එක ක්‍රමයක් තමයි ඔබතුමා කියන්නේ. අතීතේ ප්‍රතිඵලයක් විදිහට වර්තමානයේ අතීත වර්තමාන දෙකේ ප්‍රතිඵලයක් විදිහට අනාගතය. ඒක එතකොට එකම රටාවකට යන්නේ. ඒකට තමයි භව කියන්නේ. වෙනවා කියන එකනේ භව කියන්නේ. ඒ එහෙම වෙනවා. ඒක ඒකට මේ අපි වෙනස් කරන්න බෑ ඒක. එහෙමනම් ඒක වෙනසක් නෑ වෙන්නේ. අපි අපිමයි. අපි අපිමයි කියන්නේ නිත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් ඉතින් මේ දුක් විඳීම හැමම තමයි. තරහ එමත් එහෙම්ම තමයි. ඒව වෙනස් වෙන්නේ නෑ. අතීතෙත් තරහ ගත්තා නම් වර්තමානෙත් තරහ ගන්නවා. ඉතින් ඒ අනාගතෙත් තරහ ගන්නවා. අතීතේ බය වුණා නම් වර්තමානෙත් බය වෙනවා, අනාගතෙත් බය වෙනවා. ඒ භවයේ ස්වභාවය ඒක තමයි. භවයට බෑ බය වුණු කෙනෙක්ගෙන් බය නොවුණු කෙනෙක් හදන්න. එහෙම ප්‍රතිහාරයක් පාන්න භවයට බෑ. එහෙමනම් කි මෙලහට වෙලා තියෙන්න බෑ අපි මේ ආපු සංසාරේ. ගමනේදී එහෙම වෙලා එහෙම වෙලා නෑ. ඒක අපි කරගන්න ඕනේ දෙයක්. ඒකට ඒක තමයි භවය නවත්තන්න ඕනේ කියන්නේ. අර විදියට වෙන්න ඇරලා හිටියොත් එහෙම තමයි වෙන්නේ. අපි හිතිය කෙනාම පොඩි පොඩි වෙනස්කම් එක්ක අපි වෙනස් වෙයි. නමුත් ඒ දුක ඉතින් ඒක විවිධ වෙනස් ආකාරයෙන් විදී අපි. කෙලෙස් වෙනස් වෙනස් විදියට අපි ආක්‍රමණය කරයි. ඒකට ඒක නවත්තන්න බෑ අතීතයට ගිහිල්ලා. කියන්නේ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ සංසාරේ සංසාරේට ආපු දවස කවද්ද කියලා එහෙම ගිහිල්ලා මුලට ගිහිල්ලා එතනින් ආපු නැති කෙනෙක් බවට අපිව පත් කරන්න බෑ. ඒකට අතීතයේ විසඳුම් හොයන්න බෑ. ඒ වගේම මේම ගිහිල්ලා දවසක මේක ඉවර වෙයි හරි වෙන මොකක් හරි ප්‍රාතිහාරයක් පාලා මේක ලෝක විනාශය වගේ වෙලා ඔක්කොම ඉවරලායි කියලා එහෙම අනාගත විසඳුමක් හොයන්නත් බෑ. ඒ දෙකම බොරුවක්. ඒ ඒක නෑ හිත රවට්ට ගැනීම. මේක වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන් වර්තමානයේ. ඒ නිසා වර්තමානයේ එය අත්දකින්න ඕනේ වර්තමානයේ අත්දකින්න කෙනාට විතරයි කියන්නේ වර්තමානයේ ජීවත් වෙන කෙනාට විතරයි මේ භවය වෙනස් කරගන්න පුළුවන්. කියන්නේ භවය භව නිරෝධයක් කරගන්න කියන්නේ වර්තමානයේ. ඒක තමයි භාවනා කියන්නේ. ඒ වචන එක වගේ වුණාට තේරුම් මම හිතන්නේ ලොකු වෙනසක් ඇති. ඒකට මේ භාවනාව කියන්නේ වර්තමානයේ. ඒකට අතීතේ කියන්නේ මොකද්ද කියන එක ඇහෙනවා. අතීතේ අපිට කියනවා දේවල්. ඔයා ඊයේ මෙහෙම හිටියේ. පෙරේ තමයි ඒව ඇහෙනවා. ඒව නවතින්නේ. එතකොට හැබැයි සිහිය තියෙනවා නම් අපි වර්තමානයේ ඉන්නවා නම් අපි ආන්න ඕනේ ඊයේ එහෙම හිටියද දැනුත් එහෙම ඉන්න ඕනේද? ඊයේ තරහ ගත්තට අද තරහ ගන්න ඕනේද? ඒ ප්‍රශ්නේ අපි අපෙන් අහන්න ඕනේ. තරහ නොගෙන ඉන්න බැරිද මට මේ සිද්ධියට? ඊයේ තරහ ගත්ත, පෙරේදා තරහ ගත්තද? අද තරහ නොගෙන ඉන්න බැරිද මට? ඒතර එහෙම අපිට වීර්යයක් ගන්න පුළුවන්. වෙන පාරක් හොයාගන්න පුළුවන්. ඒ තරහ ගත්ත පාරෙම යන්නේ නැතුව. වර්තමානයේ නොඉන්න කෙනාට පාරවල් නැහැ. එයාට හන්දි නැහැ. තියෙන අර රේල් පාර වගේ ඔය ඒකෙම යනවා. ඒ ට්‍රැක් එකේම යනවා. හැබැයි සිහිය ඇති වුණාද කිසියම් මොහොතක ඒ මොහොතපත් වෙනවා මන්සන්දියක් බවට. කියන්නේ කෙලවරක් නැති පාරවල් තියෙනවා. මේ පැත්තට යනවද මෙහෙට යනවද අරයට යනවද සිහියෙන් බලන්න කිසි කෙනෙක් හිර වෙන්නේ අපි හිර වුණා කියලා කියන අයියෝ කරගන්න දෙයක් නෑ මොනවා කරන්නද ඒ සිහිය නැතිකම ඉදදී අපිට බෑ හැම වර්තමාන ප්‍රශ්නෙකටම විසඳුම් දෙන්න පුළුවන් ඒවා තියෙනවා කියන අතීත දැනුමින් අපිට පුළුවන් ඒක ඉතින් මේමයි කරේ අදත් මේම කරාම ඒක විසඳේ එහෙම විසඳෙන ප්‍රශ්න තියෙනවා නමුත් අලුත් ප්‍රශ්න එන්න පුළුවන් එතකොට අතීත දැනුම අකමැත්තයි. අතීත දැනුම සීමිතයි. ඒ අතීතයට බෑ. අතීතය අපෝසත්. අතීතයේම කරණ ගිය කෙනා හිර වෙනවා. අයියෝ කරගන්න දෙයක්. හැබැයි දැන් සිහියෙන් ඉන්න පටන් ගත්තොත් එයා වර්තමානයේ ඉන්නේ. ඒකට අලුත් දැනුමකට විවෘත වෙනවා. සිහිය හැම විටම අලුත් දැනුමකට විවෘත වෙනවා. ඉතලා බලන්න. එතකොට හිර වීමක් නැහැ. ඒක ප්‍රශ්නේ ඉන්න පුළුවන්. හැබැයි යාට පේනවා මෙහෙම කරන්න පුළුවන්. මෙහෙමත් කරන්න පුළුවන්. මේ දේ අතර පාරවල් කෙලවරක් නැහැ. 100 100 වැඩි වෙන්න වැඩි වෙන්න පාරවල් තේන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ විශාල මාවත් සංඛ්‍යාවක් විවෘත වෙනවා. 100 ඉර ඉර කරන්න බෑ කිසිම සිද්ධියකට. 100න් ඉන්න කෙනෙක්. කාටවත්ම බෑ යාව හිර කරන්න. ඒ කියන්නේ හුස්ම හිර කරන්න පුළුවන් බෙල්ල මිරිකල. නමුත් 100 නැති කරන්න බෑ. ඒ අන්තිම හුස්ම ටික හරි එයා සිහියෙන් තමයි අතාරින්නේ. එතකොට එතකොට මේ පාරේ යනවාද මේ පාරේ යනවාද තීරණයක් කරනවා. අතීතයේ ගිය පාරක් පේනවා. ඒක ගියොත් විසඳෙන්නත් පුළුවන්. හැබැයි ඊට වැඩිය හොඳ පාරකුත් තියෙනවා. තවත් පාරවල් තියෙනවා. නොයා කිසි පාරකින් නොයෙන්නත් පුළුවන්. ඒ සිහියෙන් ඒ තීරණය ගන්නත් පුළුවන්. මෙතනම ඉන්නවා. ඒ නිසා තමයි ඔය මෙතන මේ මොහොතේ ඉන්න කියන එක මේ ඒකේ වටිනාකම. ඒක ඕනේ තැනක ඉන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මේ මොහොත කියන එක ලකුණු කරන්න පුළුවන් දැනක් නෙමෙයි මෙන්න මෙතන තමයි මේ මොහොත කියලා බීමා ඇඳලා ලක්තිකක් තියනවා තොරලෝසුවේ සලකුණක් දාන්නවත් බෑනේ ඉන්න ඕනෙම තැනක ඉන්න. ඕනෑම ප්‍රශ්නයක් එක්ක වර්තමානයේ ඉන්න. වර්තමානයේ ඉඳලා බලන්න මේ වගේ ප්‍රශ්නකට මම අතීතේ වුණාම මොනවද කළා කියන්නේ. මේම කරද්දී ඒකෙන් වෙච්ච ප්‍රතිඵලය මොකද විපාක මොකද? ඊට වෙනස් ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද මට? අලුතෙන් හිතන අලුත් කෙනෙක් විදිහට හිතන්න පටන් එහෙම පුළුවන්. බැරි නෑ. ඒ සඳහායි භාවනාව ඕනේ. නැත්තම් ඉතින් භවය හොඳටම ඇති. මරණ කෙනාම ගිය පාරම යන්න නම් භවය ඇති. ඒතර භාවනාව හැම විටම නව මිනිසෙකු නිර්මාණය කරනවා. හැම මොහොතකම අලුත් කෙනෙක් නිර්මාණය කරනවා. ඒතර එයා 100% පරිපූර්ණ කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් දසමෙන් දසම එයා නිවැරදි වෙමින් යන කෙනෙක් වෙනවා. දැන් මේ මට කියන්න දෙන්නේ අපේ විශ්වවිද්‍යාලයෙන් අපි ආව කණ්ඩායමක් වෙතින්. ඒ නිසා මේ අපේ අපේ ආම්බුරු විශ්වවිද්‍යාලයෙන් වැඩි අපේ විහි කීප දෙනෙකුත් ඉන්නවා. මේ අපි මේ මේ වගේ විෂයන් ඇත්තටම විශ්වවිද්‍යාලෙත් ඉගෙන ගන්නවා. එතකොට අපිට තියෙන විවිධ විවිධ අභ්‍යාස. දැන් අද මෙතනද අපි ආවේ එක අභ්‍යාසයක් සඳහා. මේ අපි කියනවානේ දැන් පොතක් ලියන සමහර දෙයක් ශිෂ්‍යව අවසාන වුණා. සමහරලාට අසයින්මන්ට්ස් කියලා රචනයක් ලියන. ඉතින් අද ආව අත්දැකීම අපේ ආන්දෝලනයි මේ අපේ සමහර ගිහි කීප දෙනෙක් ඒ අයට මේ අහන හැම ප්‍රශ්නයක්ම අපි ස්තුති පූර්වකව අහගෙන ඉන්නේ පිළිතුරු ලබන්න දෙයමයි මොකද මේ සියලු දේවල් අපට එකතු වෙන தත්ත්වය මේ ලියන නිබන්ධන වලට උදව් වෙනවා. දැන් ධානඳුරු ප්‍රශ්න ඇහුවද ඒ ඔක්කොම සටහන් කරගන්නවා කීයේ. ඒ වගේ විවිධ පැති වලින් අපි මේ ආවර්ජන සම්බන්ධ කරගන්නවා. ඒක ප්‍රශ්න පුළුවන් තරම් අහන්න ඕනේ. අපේ ආන්දරු කැඩෙනවා හයි. නැත්නම් උනන්දුලා මේවා ඒ උන්වහන්සේලා පඬිත ආමඳුරුවෝ වාක් විභාග කරලා සෛද්ධාන්තික දැනුම පාළේ සංස්කෘත හොඳට දන්න. නමුත් මේ මේ වගේ මධ්‍යස්ථානකින් දැන් ඔබතුමාලා අහන ප්‍රශ්න හරි හොඳයි. මේ වගේම අපේ වෙන මේ මෙතුමාගේ අධ්‍යක්ීම් පරිපූර්ණයි කියන එක අපිට තියෙනවා. 아무튼 එකතු කරන්න වචනයක් නෙවෙයි. <laughs> ඒක කවුරුත් දන්නා දෙයක්. ඒ නිසා මේ මම කියන්නේ දැනගන්න විතරයි. ඒ නිසා ප්‍රශ්න අහන හැමදේම අහන ප්‍රශ්න තමා උදෙසා පවණක් අහන ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒ නිසා අප හැමදෙනාටම මේ ප්‍රශ්නවල උදව් තියෙනවා. ඒ නිසා අහුවට කමක් නැහැ. කවදාවත් තියෙන ප්‍රශ්න ඒ වගේම තේරුම් මහත්මයා වගේ කෙනෙක්ගේ ඒ වගේ ලැබෙන පිළිතුරු අප හැමදෙනාටම ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඒ කාමයට කලින් ප්‍රශ්නයක් අහන්න ඒ තාවස නුඹේ වේදනාවක් එක්ක දැන් අපිට අපි දැන් මේ අගය මාර්ගයේ ශික්ෂණයක් තමයි උත්සාහ ගන්න තියෙන්නේ. ඒ වගේම විද්‍යාන් විදිහට අපිට ලෞකික සහ ආගමික ජීවිත ඒ පසුබිම් වල ඉඳ සිද්ධ වෙනවා. දැන් මේ යෝනිසෝමාධිකාරයේ පුහුණු කිරීම තුළ ඒ විදිහට එක්ක ගැලපෙනකොට ගැටුම්කාරී තත්ත්ව අමතක ගැනීම සඳහා උපේක්ෂාව වර්ධනය කරගන්න කොහොමද කායික සංකාරයේ දෙකකින් ගැන ශික්ෂාවක් කියන්නේ අපේ ගෘහනා කීකේට ඒක දෙන්න බැරි දෙයක් ඒක අපිම වේදනාත්මක කියන දුක වේදනා සුඛ වේදනා තමයි මධ්‍යම වේදනා මධ්‍යේ ඉන්නේ පිළිබඳව අපිට මේ නදේ කියන එක නැත්තම් උපේක්ෂාව කියන හැම වෙලේම විවෘතයි අපි ඒකට මේ අපි උපේක්ෂාවට විරුද්ධ වෙන්නේ නැත්නම් අපි ඒක ඒකට උපේක්ෂා තිබ්බට අපි ඒකට මනස විවෘත කරගන්නවා. ඒකෙන් අංක දෙකට අපි හැමදේ මෙයන් නිසා අපිටින් උපේක්ෂා කියන අධ්‍යක්ෂණයට අපිට එන එක හොත් වෙනවා. ඒක නෑ ඒ කියන්නේ උපේක්ෂාව කියන්නේ මේ ආගන්තුක දෙයක් නෙමෙයි කියන එකයි අපේ හඳුර කියන්නේ ඇතුලේ මේ කියන අභූත දෙයක් ප්‍රාතිහාරයක් වගේ දෙයක් නෙමෙයි අපිට කොහොම සමීප දෙයක් එක්තරා විදිහකට මේ ඒක උපේක්ෂාව අපි හැමෝම අත්දකිනවා හැබැයි අපි දන්නේ නැහැ ඒක තමයි මේ අර වේදනාව ගැන අපේ හඳුරේ කියන්නේ ඒ කාරණේ ප්‍රේමස්තර කියන දන්නේ නැත්නම් දුකක් කියන උපේක්ෂාව කියන දන්නේ නැත්නම් ඉතින් සදුක්ඛ වේදකේ ඉතින් එහෙම එකක් කියනවානේ දසෝ ඔව් සුල්ලි වෙනවා ඔය එතන ඔය ඒ ඒ වේදනාව තුළ මේ මෝහය අනුසේ වශයෙන් නැඳිලා තියෙනවා. ඒ කියන්නේ සුඛ වේදනාවක් විඳිනකොට ඒ කියන්නේ සැපක් විඳිනකොට ඒකට රාගය තමයි ඇහැරලා ඉන්නේ. එයා නිදාගෙන ඉන්නේ හැබැයි අර සැප විඳිනකොට තමයි එයා අවදි වෙලා ඉන්නේ නිසා රාගාංශය එතන තියෙනවා. සැප විඳිනකොට. ඒ වගේම දුකක් විඳිනකොට ඇහැරලා ඉන්නේ පටිඝ. ඒ තරහ නෙමෙයි හිතේ නමුත් දුක විඳින්න පටන් ගත්තාම තරහ යන්න පටන් ගන්නවා. ඒකට ගැටෙනවා, රුස්සන්නේ නැතිකම එනවා. කලකිරෙනවා. ඒව ඔක්කොම තිබුණා නිදාගෙන. අනුසේ වශයෙන්. දැන් අදුක්කම සුඛය කියලා කියන්නේ මේ ඒක උපේක්ෂාවටම කියන තව නමක් නෙමෙයි අදුක්කම සුඛය කියන්නේ වින්දනයක්, විඳීමක්. එතකොට මේ දැන් දුකක් නැති, සැපක් නැති වින්දනයක්. ඒතට එහෙම විඳින් තමයි වැඩි ඇත්තටම. අපි වැඩියෙන් විඳින්නේ දුකකුත් නෙමෙයි සතුටකුත් නෙමෙයි. හැබැයි එහෙම එකක් විඳින බව අපි දන්නේ නැහැ. අපි දන්නේ අර දෙක තමයි. ඒතර මෙතන නිශ්චලයි. කියන්නේ සබකුත් නැති දුකකුත් නැති වින්දනය තුල නෑ කලබගෑනියක්. පෙරලියක් නෑ. ඒ කියන්නේ කායික වශයෙන්වත් මානසික වශයෙන්වත් ආවේගශීලී වීමක් නැහැ. හැබැයි ඒ හැම එකක් අපි දන්නේ නැහැ. ඒක මදි වගේ. මොකක් හරි අපිට තියෙන්න ඕනේ හැම විටම මේ උත්තේජනය. කතන උත්තේජනයක් නැහැ. ඒ නිසා මේ අර වඩා සිහිය ඇති කරගත්තාම වැඩි වැඩියෙන් ඔය දුකක් නැති සැපක් නැති විඳීම් වලට අපිට සංවේදී වෙන්න පුළුවන්. එහෙනම් අපි අමධ්‍යා බලනකොට දැන් පේන හැම දෙයකින්ම අපිට සැපක් ලැබෙන්නේ දුකක් ලැබෙන්නේ නැහැ. එහෙම සැපකුත් නැති දුකකුත් නැති දේවල් තමයි වැඩියෙන් තියෙන්නේ. හැබැයි එහෙම දේවල් දැක්ක බව අපි දන්නේ නැහැ. අපිට මතකයේ පවා රැඳෙන්නේ අර යමක් දැකලා සතුටු වුණා නම් ඒ දෙයි, දුක් වුණා නම් ඒ දෙයි. ඒ වැඩියෙන් සිහිය ඇති වෙන්න ඇති වෙන්න අන්න කෙනෙකුට පැහැදිලි වෙනවා මේ මේ මේ දේ දැක්කම හැබැයි මගේ හිතේ සතුටකුත් නැහැ දුකකුත් නැහැ. මේ ඇහෙන දේවල් කොච්චර තියෙනවද? ඒවෙන් සතුටකුත් නැති දුකකුත් නැහැ. එතන කොච්චර නිශ්චලද? කොච්චර ශාන්තද? ශරීරයටත් පහසුවක්, ඇඟටත් පහසුවක්, හිතටත් පහසුවක්. අපිට එතන ඉන්න එහෙම එකක් තියෙන බව දන්නවනම් අපිට එතෙන්ට එන්න පුළුවන් ඒ දුකේ ඉන්නකොට සැපක් වාගෙන යන්න ඕනේ මේ ටිකක් මධ්‍යස්ථ දැනකට ඇවිල්ලා ඉන්න පුළුවන් එතකොට අදුක්කම සුඛය කියන්නේ විඳීමක් උපේක්ෂාව කියන්නේ විඳීමකටම නෙමෙයි උපේක්ෂාව තුලත් වින්දනයක් තියෙනවා හැබැයි උපේක්ෂාව කියන්නේ මේ හැඟීමක් විඳීමකට එහා හැඟීමකට ඒ කියන්නේ ඇලීම කියන එක හැඟීමක් නේ ගැටීමක් හැඟීමක් ඒ වගේ උපේක්ෂාවක් හැඟීමක් පැත්තට එන්නේ දැන් මේ වචනෙටත් ඇති ලස්සන මේ තේරුමක් නේද මේ කටුන චරිතාව උපේක්ෂා කියන එක දැන් මේ ඔබ මහත්මයාට ආගානුසය පැත්තකට නොඇති පටිගානුසය පැත්තකට නොඇති හිතියොත් තව පැත්තක් තියෙන අවිජ්ජානසේ පැත්තක් තියෙනවානේ. උපේක්ෂා කිව්වම අපි දැනෙන්නේ නැති පැත්තක් ගැන ආවෝදය ගන්න නැතුව අයින් කරලා දානවා නම් එතන තියෙන මුලාවක් වගේ එකක් නේ. ඒක ඒකට සම්බන්ධයි මට මම කියවලා තියෙන විදිහට අනුවත් තේරෙනවා මේ ඒක සම්බන්ධයි අවිද්‍යාව පැත්ත තමයි වඩා වර්ධනය වෙන්නේ උපේක්ෂාවට වෙන්නේ නැති ඉන්නවා. හැබැයි කියන්නේ ඒක ඉවත් කරලා දානවා අපි මේ සැපපැත්තට ආවඩන්නේ නැතුව දුක පැත්තට පටලියක් කියන්නේ ඒකත් නැතුව ඉන්නවා නම් අපි මධ්‍යස්ථ ස්වરૂපයක තියෙන ස්වરૂපත් අපි දැනගන්නවා කියන්නේ අපේ බුද්ධිය අවදි වෙනවා අපේ සියුම් විදියට හිත යම ගැඹුරෙන් නැතිව පුහුණු කිරීමට ඉඩ ලබා ගන්නවා වගේ. ඉතින් ඒ පදේ විස්තර කරන තැන්වල තියෙන උප කියලා කියන්නේ සමීපව කියන අර්ථය. ඊක්ෂ කියන ධාතුවක් කියන ඊක්ෂ කියන්නේ දකින්න කියන එකයි. ඒතර උපේක්ෂා කියන්නේ සමීපව යමක් දකින්ද පුරුදු වෙලා ඉන්නවා කියන අර්ථය. ඒතර උපේක්ෂා කියන ගුණය වර්ධනය වෙච්ච කෙනා අර සති සම්බුද්ධයන්ගෙම පස්සේ උපේක්ෂා සම්බුද්ධයන්ගෙ අපිට හම් වෙන්නේ. ඒකට සමාධිගත හිතක් ගැඹුරින් අර ಗುಣධර්ම තුනෙන් එක්සත් වෙච්ච අපි සමාධිය ගැන ඉස්සරහ සමන් දුන්නා. ඒතකොට මේ සමාධියෙන් වර්ධනය කරගත්ත කුසල ඒකාග්‍රතාවය නැත්නම් කුසල සිතුවිලි රාශියක එක්කාසුවක් විතර තියෙනවා. තවතනකට කතා කළා මේ මුල් මහත්මයාත් එක්ක මේ සතිපත් සමාධිය කොටසක් කියලා. ඒකට ඔය වගේ ගුණාංග රාශියක් ඉපදෙච්ච තන සමාධිය නම් ඒ තුළින් පොහොසත් වෙච්ච හිතට පුළුවන් සියුම් තැන් අන්තගාමි නොවි දකින්න. ඒකට එහෙම අන්තගාමී නොවි අර දැනෙන්නේ නැති දේවල් තමයි අපි දැන් කුෂ්මතිව කියන්නේ එච්චර සැපක් නෑ දුකක් නෑ. හැබැයි ඒක උනත් අපි අවදීන් ඉන්නේ ඒ තුල ඒ තුල. ඒකල අපිට පුළුවන් වෙන සියුම් දේවල් පිළිබඳ අවදි වීමේ හැකියාව වර්ධනය කරගන්න. ඒතර අර මේ සමාධිගත හිතක් ලබව කෙනා වුණත් සමීප යම දකිනවා කියන්නේ අන්තගාමී වෙන්නේ නැතුව මධ්‍යස්ථකම කියලා කියන එක මම ඒකට අර්ථය. අන්තගාමී නොවි තමන්ගේ හරි පැත්තෙන් හරි අනුන්ගේ පැත්තෙන් හරි කිසියම් විදිහේ අන්තයේ ගිහිර නොවි ගැඹුරෙන් යමක් සියුම් විදිහට යමක් දකිනවා නම් තමන්ගේ අනුන්ගේ නොකරගෙන ඒක උපේක්ෂිත සමීපව දැකීමක් විදිහට තමයි අර වචනාර්ථ අනුව සැලකෙනකොට තේරෙන්නේ. මොකද උපේක්ෂා කියන වචනේ මම කිව්වා වගේ උප කියලා කියන්නේ සමීපව එකති නැත්නම් ඊක්ෂ් කියන දාපේ කියන්නේ දකින්න කියලා මතයක් කියන නිසා. ඒකන්ත දැන් මේ අනුකම්පිතේ තමයි දැන් අපි කියන අෂ්ටලෝක ධර්මයන් වල සම්පාදෝයේ දී උපේක්ෂාවක් කියලා ඒ දෙක එකට වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අනුකම්පිතේ සහ අර කියන දෙකේ වෙනසක් තියෙනවා කියලා. ඒ උපේක්ෂා කියන එකේ අනුකම්පිතේ කියන එක. වෙනසක් තියෙනවා නේද? අපේ මොනවද දැන් තරස් කලේ කියන්නේ නේද? ඒක මහඳුනේ සමහර වෙලාවට අපිට ශරීරයේ ඉතාම උද්ද වේදනා හැදෙනවා. උද්ද වේදනා දැනෙනකොට අපිට ඒක තරහක් වෙන්නේ නැහැ. ඒ තරහ වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට එතන උපේක්ෂාවක්. ඔව් ඉතින් අෂ්ට උපේක්ෂාවක් දෙනවා කියන්නේ නෑ එහෙම තේරුම් ගන්න ඕනෙත් නෑ දැන්. එහෙම තේරුම් ගන්න කියොත් මේ ප්‍රශ්නේ. <laughs> දැන් ඔය අෂ්ටලෝක ධර්මයේ දෙකන්නේ සැප දුක දෙකක්. දැන් සුව දුක් දෙකත් අෂ්ටලෝක ධර්මයේම දෙකක්. ඒකට ඒව නැති කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ලෝක ධර්ම තමයි වේදනාවේ දුකක් ආවේ නැහැ. ඔව් කායික දුක තිබ්බනේ ඒකනේ වේදනයි කියන්නේ. නේ? ඔය වේදේ දුක. ඔව් ඒක තමයි. ඒකට කායික දුක තියෙනවා. ඒ කායික දුකට අපි ගැටුන්නේ නැහැ. ඒකේ පරිගයක් ඇති කරගත්තේ නැහැ ඒකේ. කායික දුක නෙමෙයි මේ වෙලාවේ කායි සැහැල්ලු වෙන්න ඕනේ කියලා එහෙම වර්තමාන යථාර්ථයේ ප්‍රතික්ෂේප කරලා වෙන දෙයක් බලාපොරොත්තුුනේ නැහැ. එතකොට ඒ තියෙන දේ පිළිගත්තා. රිදෙනවා රිදෙන එක පිළිගත්තා. ඒතර කිසියම් මනසකට පුළුවන් නම් වර්තමානයේ පිළිගන්න 100%ක්ම ඒ මනස දුකටපත් වෙන්නේ නැහැ. වර්තමානය ප්‍රතික්ෂේප කරන මනස තමයි හැම විටම අසහනයට ඒ වගේම වර්තමානීය වැළඳ ගන්න මනසත් අසහනයටපත් වෙනවා. කියන ඇලෙනවා ගැටෙනවා කියන්නේ ඒ දෙකනේ. ඒක දැන් නාර වචනේ මේ අපේ කතිකාජාතුමා විස්තර කරපේ වචනේ බොහොම ලස්සනයි. කියන්නේ සමීපව බලන ලං වෙලා බලනවා. දැන් ඔය ඇලුනහම අපි හිතනවා ලං වෙනවා කියලා. ඇත්තටම ඇලුනහම ලං වෙනවා නෙමෙයි වෙන්නේ අපි ඒ දෙයේ කොටසක් බවට පත් වෙනවා. ඇලුනා කියන්නේ ඒකයි. ලං වුණා නෙමෙයි. ඒ දෙෙහි තමනුත් පංගුවක්. එතකොට ආ ඒ දේ අපිට පේන්නේ නැහැ. අපි අන්ධ වෙනවා. කියන්නේ මේ බලන්න ඕනේ රූපය ඇහි කොටසක් බවට පත් වුණාට පස්සේ ආයේ ඒ දේ ඇහැට පේන්නේ නැහැ. ඒතර ඇලීම කෙනෙක්ව අන්ධ කරනවා. ගැටීමෙන් වෙන්නේ පුළුවන් තරම් දුරස් වෙනවා. නොපෙනෙන තරමට ඈතට යනවා. එතකොට පේන්නේ නැහැ. ඒ නිසා යමක් හරියට දකින්න නම් ඒ දැකිය යුතු තරමට ඒකට ඒ දුර තියාගන්න ඕනේ. කියන්නේ වඩාත්ම කිත්තු වෙන්නෙත් නැහැ, වඩා දුරස් වෙන්නෙත් නැහැ. ඒකකොට මධ්‍යස්ත කියන ඒ ඒ අදහස ඒ අර්ථයෙන් ගන්න පුළුවන්. ඒක කායික වේදනා කෙරෙහි ඒ කායික වේදනාව තමයි වර්තමාන ඇත්ත රිදෙනවා. ඒක මනසට පිළිගන්න පුළුවන්. ප්‍රතික්ෂේප නොකර ඒ මනසේ ගැටීමක් නැතකොට මනස වේදනාවටපත් වෙන්නේ නැහැ. මොකද මනස බලාපොරොත්තු වෙන්නේ ඊට වෙනස් දෙයක්. මනස සාමකාමී වෙන. ඒ කායික වේදනාවත් එක්ක මනස සාමකාමී වෙන. ඒ සාමකාමී බවට තමයි සමාධිය කියලා කියන්නේ. ඒ සමාධි කියන වචනේ එහෙම අර්ථිකුත් තියෙනවා. සාමකාමී කියන අර්ථය. එතකොට අර ඊට කලින් අහ ප්‍රශ්නය සාමාන්‍ය ජීවිතයේ උපේක්ෂාව පිළිබඳ මේ දැන් ওই විදිහටම බලන්න පුළුවන් අපි කී දෙනෙකුට ඇලිලා ඉන්නවද කී දෙනෙකුට ගැටිලා ඉන්නවද අපි එදිනෙදා අම්ම ගෑන අයගේ ඒතර අපි එදිනෙදා කරන කටයුතු වල අපි කොහොම කැමැත්තෙන් කරන කටයුතු මොනවද අකමැත්තෙන් කරන කටයුතු මොනවද මේ විදිහට මේ අපිට කිසියම් තක්සේරුවක් කරන්න පුළුවන් සොයා ගැනීමක් ඇලිලා ඉන්න පුද්ගලයන්, ගැටිලා ඉන්න පුද්ගලයන්, ඇලිලා තියෙන කටයුතු වඩා කැමැත්තෙන් කරන දේවල්, නැවත නැවත කරන්න කැමති දේවල්, නොකර ඉන්න තියනවා නම් හොඳයි කියලා හිතන දේවල්. දැන් මේ විදිහට අපේ සාමාන්‍ය ජීවිතේ දිහා අපි පොඩි විපරමක් කරලා බලලා මේ අපේ ඇලීම් ගැටීම් ටික හඳුනා ගන්නට ඕන. ඇලුණු දේවල්, ගැටුණු දේවල් ආශ්‍රිත කැමති කෑම මොනවද, කන්න අකමැති දේවල් මොනවද, කතා කරන්න කැමති විෂයන් මොනවද අකමැති විෂයන් මොනවද දැන් මේවා අපිම හොයාගන්න එක වටිනවා තමන්ම හොයාගන්න ඉතින් දැන් මේ හොයාගත්තාම තියෙන වාසිය මොකද්ද එකක් තමයි මේ අනිත් අයට බෑ තමන්ව නටවන්න ඉතකම් දැන් ඒවා අපි හොයාගන්න නැතුව වෙන කෙනෙක් දැනගත්තොත් මේ මනුස්සයා මොනවටද කැමති අකමැති මොනවටද කියලා එයාට පුළුවන් ඒවා පාවිච්චි කරන්න. අපේ තියෙන රුචි අරුචිකම් එයාගේ අවශ්‍යතා සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නේ අල්ලස් දෙනවා වගේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට රිදවන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔය අපි මේව හොයාගත්තොත් අපිට ස්වාධීන වෙන්න පුළුවන්. ඒක එක වාසියක්. ඒක කොහොම වුණත් දැන් මේවට අපි විවෘත වුණොත් මේ අපේ රුචි අරුචිකම් වලට ඇලීම් ගැටීම් වලට විවෘත වුණොත් අපි හඳුනාගත්තොත් දැන් මේවා අපේ හඳුරු වගේ ලෝක ධර්මතා. ඒකවත් ලෝකේ තියෙන දේවල් මේ මේකෙන් පළුවක් ඒ ලෝක ධර්මතාවයේ දෙකට පළල එක පළුවක් අපිට තියාගන්න බෑ අනිත් පළුව ප්‍රතික්ෂේප කරලා. එහෙම තමයි අපි හැමදාම උත්සාහ කරන්නේ නමුත් ඒක කරන්න බෑ. එතකොට මේක මේ මේ කාරණා ලෝක ධර්මතාව විදිහට දකිනකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා ඉවසන්න මේ. ඒ අකමැති දේවල් වෙනකොට කිසියම් දුරකට ඉවසීමක් අපි තුල ඇති කරගන්න හේතු වෙනවා. කියන්නේ අපිට දරාගෙන ඉන්න පුළුවන් හැකියාව, අපේ ධාරිතාවය වැඩි කරගන්න පුළුවන්. ඒකම අර කැමැති දේවල් එක්කත් අපිට පුළුවන් ටිකක් බැරි දේවට තියෙන ඇලීම ටිකක් අඩු කරගන්න. ඒ තියෙන ඇබ්බැහිවීම පුළුවන් ද ටිකක් අඩු කරගන්න. කියන්නේ අහවල් දේ හැමදේම කන්න ඕනේ. මොකද ඒ කන්න බැරි වුණොත් එහෙම නැත්නම් අහවල් දේන බලන්න බැරි වුණොත් ලොකු ප්‍රශ්නයක්. එහෙම ඒවත් එක්ක බැරිද අපිට ඇලීම් එක්ක ටිකක් පරිශ්‍රණයක් කරලා බලන්න නැතුව හිටියහම මොකද වෙන්නේ කියලා. දැන් මේ විදිහට මේ ඇලීම් ගැටීම් එක්ක අපිට පුළුවන් නම් පරේෂණයක් කරන්න, පරේෂණයක් කරලා වීරිය ගන්න, මේවත් එක්ක ගැටීම් ඉවසගෙන ඉන්න ගැටෙන දේවල්, වගේම ඇලෙන දේවල් වලින් ටික ටික ඒවා අත්හරින්න අනේ එතකොට ඇති වෙන උපේක්ෂාව. ඒ උපේක්ෂාව අර මේ අර අපි කලින් කතා කරපු උපේක්ෂාවට වැඩිය වෙනස්. ඒ ඇති වෙන්නේ ප්‍රඥාවෙන් ඇති වෙන උපේක්ෂාව. ඒතරේ සාමාන්‍ය ජීවිතයේදී වැදගත් වෙන්නේ ඒ උපේක්ෂාව. අර භාවනා අපි කියන ওই පරියංක භාවනාවක කලබල නැති තැනකට ගිහිල්ලා කිසියම් කමටහනක් වඩනකොට ඇති වෙන උපේක්ෂාවට වැඩිය ওই උපේක්ෂාව ප්‍රායෝගිකයි ප්‍රයෝජනයි. විශේෂයෙන් මේ වැඩ කටයුතු අධික ජී ජීවිත ගත කරන විවිධ වූ වගකීම් යුතුකම් මැද ඉන්න පිරිසකට වඩාත් වැදගත් වෙන්නේ ওই ප්‍රඥාවෙන් එන උපේක්ෂාව. සක්කායනේ අපරිපූර්ණ මොකද පරිපූර්ණ අපරිපූර්ණ සංඥා අපරිපූර්ණ පරිපූර්ණ සංඥා කියලා ඒ කොහොම කරන විදිහ තුල දැන් අපි උදාහරණයක් ගත්තොත් පිළිකුල් කරන්න ඕන නැතන අපිට පුළුවන් පුහුණු වෙන්න පිළිකුල් නොකර එතන මූණ දෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට කාගෙන් තුවාලයක් පරිශීලනය කරනවා. එහෙම නැත්නම් වෛද්‍යවරයෙකු සිද්ධ වෙනවා යම් කිසි අපිරිසිදු දෙයක් අපට ප්‍රබාන. ඒක එයාට ඒ වෙලාවේ ලැබලා තියෙන දුර්ණවනුවම එයාගේ මනසට කියලා දීලා තියෙන ඕන. මේක පිළිකුල වුණාට දැන් පිළිකුල සංඥාවේ නෙමෙයි මේක කරන්නේ කියන්නේ. මේ දැන් ඇති ක්‍රියා ප්‍රතිසිද්ධ කරනකොට අපිට පුළුවන් ඒක කුසලයක් වර්ධනය කරගන්න. ඒක මේ කුසල සංඥාවක් අපි ඇති කරගන්න මේ අපිට කියන පිළිකුල කියන තරම් වුණාට අර කරන ක්‍රියාවලියෙන්නේ තමන්ගේ වාසිතේ නමගේ කියන්නේ ආදී පිටසා බෞද්ධිකතා කරනවා නැති විදිහට පවතින කරනවා ඒක විශේෂා විල ඇති වෙන විදිහ. අ පරිසූල දැන් ඉමුතු කරන්නේ නැති තරමයි. ඒක ආදී පිටසා දේශිත සිතිවිලි පාස්තාවතාව විතර විද්‍යාවන්තයෙන්ම ඊළඟට මෙතනදී කියන්නේ දැන් හරියක් තියෙනවා මේ අපුවා නියම දෙයක් නේද මේක කියනවා අපේ මේ රැකෙන මේක සැපයක් තියෙනවා කියන අපි කියන හැමදාම සැපයක් නෙවෙයි ඉන්නේ. හැබැයි මේකේ බලන්න ඕන කන්නේ ඒක අපිට බාධාවක් වෙනවා නම් රාගී පිළිතුරු දෙකක් තියෙනවා. ඒ භූමියට බාධාපත් වෙනවා. අපිට පුළුවන් මේ සංවාද පැත්ත නැත්නම් සිංගල් පැත්ත අකුසල දෙයක් විදිහට ආවර්ජනය කරනවා. ඒක බුදුහාම කියනවා කියන්නේ ඒ විලාසිත එක්ක අසුරිතනාව, අසුම භාවනාවක් තමයි. බුදුන් වහන්සේ අරිතින් තැනින් ඉජෙක්ටාවක් පාවිච්චි කරනවා. අතහැරීම තමයි ගොඩක් පහසුවක්. ප්‍රායෝගිකව ජීවිතයේ අපේක්ෂාවක් ඇති වෙනකොට සම්බන්ධ වෙනවා දෛනික ජීවිතයට. ඔය අර අවසාන කාරණය අපි අන්තිමට කතා කරපු කාරණේ ඉතාම වැදගත් මේ මුතුමා පැහැදිලි කරපු කාරණය දැන් මේ පිළිකුල නැත්නම් ප්‍රසාදේ කියන දේවල් අපේ පාලනයකින් තොරවනේ ඇති වෙන්නේ. එතකොට අපි ඒ වගේ අතකොළු බවට පත් වෙනවා. පිළිකුලේ අතකොළුවක් බවට අපිපත් වෙලා ඒව පිළිකුල් සාගතයි කියලා අපි ප්‍රතික්ෂේප කරන්න හදනවා. හිත නරක කරගන්නවා. ඒ වගේම මේ මේවා හරි ලක්ෂණයි කියලා අපි මේ ලක්ෂණේ වහලෙක් බවට පත් වෙනවා. ඒව නැතුව බැරි වෙනවා. ඒතර මේවා සියල්ලම යාන්ත්‍රිකව වෙන්නේ. දැන් මෙතන තියෙන ලක්ෂණම කාරණය මොකද්ද? භාවනාවෙන් කෙනෙකුට පුළුවන් මේවා මේ Tamanට ඕන විදිහට වෙනස් කරගන්න. ඒක පිළිකුල් සහගත දේවල් සහ ප්‍රසාද ජනක දේවල් කියලා එහෙම අම්මඩු ගහපු දේවල් නැහැ කියන්නේ. ඒක අපි බලන විදිහ අනුව. ඒකට අපිට කෙනෙකුට පුහුණු කරන්න පුළුවන් මනස අවලස්සනයි කියලා කියන දේක ලක්ෂණක් දකින්නත් ලක්ෂණයි කියලා නැතුව බෑයි කියලා අපි මේ කියලා හලන දේක අවලස්සන දකින්න. ඒතර මේ දේ ඔක්කොම සංඥා කියලා කියන්නේ ඒකයි. ඔය ආනන්ද හාමුදුරුව විමසනකොට කොහොමද මේ ආර්ය විනේහි මේ ඉන්ද්‍රිය භාවනාව කරන්නේ කියලා. ඉතින් එතෙන්දී ලැබෙන පිළිතුර තමයි ලැබෙන පිළිතුර වලින් එකක් තමයි මේ සුබ දේවල් දිහා අසුබ විදියට බලන්නත් පුළුවන්. අසුබ දේවල් දිහා සුබ විදියට බලන්නත් පුළුවන්. මේ දෙකම නැතුව බලන්නත් පුළුවන්. ඒ සුබ අසුබ කියන දෙකෙන්ම තොරව බලන්නත් පුළුවන්. මේ මේ හැකියාව තමයි අපි ඇති කරගන්නේ. මේ හැකියාව ඇති කරගත්තාම ලෝකයේ ලක්ෂණද කැතද පිළිකුල් සාගතද සුන්දරද කියන ඒ ප්‍රශ්න ප්‍රශ්න නෙමෙයි ඒක එහෙම ලෝකයක් නෑ. ලෝකය කියන්නේ අපි බලන විදිහ අනුව පේන දෙයක්. හොඳයි එහෙමනම් කල්යාණ මිත්‍රෝරුනි අප මේ බොහෝම බොහෝම අර්ථවත් බොහෝම වටිනා පොහොසත් ධර්ම සාකච්ඡාවකින් මේ පස්වදී කලේ ඒ ගැන හැමදෙනාටම ඉතින් ඒක අද පොය දවසේ පොය වැඩසටහනට සම්බන්ධ වුණ හැම දෙනාම උදේ සිට භාවනා කළා. දහමට කන් යොමු කළා, මෙනෙහි කළා. සාකච්ඡා කළා. මේ සියල්ලම කුසල් අපේ මේ ධර්ම මාර්ගයේ යන ගමනට මාර්ගෝපකරණ ඒ ගමන වඩා වේගවත් කරන්නට, ඒ මඟ වඩා එලිපෙහෙලි කරන්නට හේතු වෙනවා. ඒකම සමහර යෝගීන් පිළිසක් මේ දින කීපෙම නේවාසිකව මේ අභිහාරයේ යෙදුණා. ඒ සියල්ල දෙස බලා අපි ඉතේ සතුටක් ඇති කරගමු. අයාසයෙන් සතුටක් ඇති කර නොගත්තත් මේ සියලු ප්‍රතිඵලයක් විදියට හිතේ සතුටක් තියෙනවා. ඒක අපිට අපි හැමදෙනා එක්කම බෙදා හදාගමු මේ සියලුම කටයුතු වලට අපට හැම පැත්තෙන්ම උදව් උපකාර කළ අනුග්‍රහය දැක්වූ විශේෂයෙන් දානීය පැත්තෙන් අපිට අනුග්‍රහය දැක්වූ ඒ කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා බොහෝම කැපවීමෙන් බොහොම ඇඟීමකින් ආදරයෙන් ගෞරවයෙන් මේ කටයුතු කරනවා මානසිකයෙන් ශ්‍රමේනුත් එක්කම කැප කරලා දානි දෙන්න. එතුමා සිහිපත් කරගන්න. ඒ වගේම සම්බන්ධින් හැමදෙනා මේ මගෙහි මේ නිවෙන මගෙහි පියවරෙන් පියවර ඉදිරියට යන්නට අවශ්‍ය වෙන කායික නිරෝගීතාවය මානසික නිරෝගීතාවය කල්යාණ මිත්‍රාශ්‍රය සහ විවේකය ඔබ අප හැම දිනාටම මේ සියලුම කුසල් වල බලයෙන් ශක්තියෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ හෝදා වැඩසටහන අවසන් කරමු හැම දිනාටම සිරුවන් සරණයි